දිනාටම තෙරුවන් සරණයි. අපි වැඩමුළුවේ දෙවෙනි දවසට ධර්ම සාකච්ඡාවක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලට යන්න හදන්නේ. ඊයේ මතක් කරගත්ත විදිහට ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව ආරම්භ කරමු. කාල වේලා ලැබෙන පරිදි සභාවේ මතේ ප්‍රශ්න පත් අපි සාදර වෙමු. අපි ආරාධනා කරමු පිළිවෙලට සභාවට කිරීමේ අපේ සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හයක් ලැබිලා තියෙනවා. අනිත් ප්‍රශ්නය සක්මන් භාවනාව. ගරු ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ඇවිදින වේගයෙන් සක්මන ආරම්භ කරමි. හැකි සෑම විටම පාදයේ පොළවට වැටෙන බව කෙරෙහි සිත් යොමු කළෙමි. මෙලෙස ටික වේලාවක් සක්මන් කළ අතර ක්‍රමක්‍රමයෙන් සක්මනේ වේගය අඩාල වන බව දැනේ. ඉන්පසුව ඒ ස්ලෝ මෝෂන් සක්මනක් විය. සක්මන මාගේ පාලනයෙන් තොරව පැවති. පාද වන්දනයකට අසුවිය ඇති දෙකක් දැනේ. සක්මන් කරනවාට වඩා එක තැන සිටගෙන සිටීමට ශරීරයට අවශ්‍ය බවක් හැඟේ. මෙවන් විටක කල යුත්තේ කුමක්ද කරුණාවෙන් පහදා දෙන්න. එරුවන් සරණයි. අපිට අවශ්‍ය කරන්නේ කයෙහි හිත පාත්තගෙන යන එක. එනිසා ඒ වෙලාවේදී සමස්ත කය ඇවිදින් දිහා බලලා හෝ නැත්නම් ටික වෙලාවක් හිතේ ඉඳලා බලනකො කොවිඩ් හරි බලනකොට මේ සතිය වඩා තීව්‍ර වෙන්නේ එන තරඩිය සතිය කාර්යක්ෂම වෙන්නේ සූර වෙන්නේ කොයි එකේ කියලා. කොයි එකේ නම් ප්‍රශ්නේ නැහැ. මන්තරලා හිටියා සක්මන් කෙරුවා වේගෙන් කෙරුවා හිමිට කෙරුවා ප්‍රශ්න නැහැ. අපිට අවශ්‍ය ලක්ෂණ සතිය කය පිටලා තියෙනවා නම් ඒකේ විවිධ සටහන් ආකාරවලට ඉඩ දෙන එකයි අපි කරන්නේ. නිසා කොයි එකේවත් ඒක ආදී පරිශීලනයකට වැටෙනවා. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව ආරම්භ කරන විට හුස්ම යන්න කෙනෙකුගේ අවධානය යොමු කරගෙන සිටින විට හුස්මට ඇලි දෙක තුනක් යන විට ඊටාම ප්‍රබල ආලෝකයක් මතුවේ. එය හරියට උදෑසන දිව ආලෝකයකට බලන්නාක් වේ. මූලික අරමුණට හිත ගැනීමට උත්සාහ කළද එය නොහැකිය. මට මේ දකින්නේ ඉර ආලෝකයක මූණක පතිත වීම දැයි සැකයක් මතුවිය. මම ඇස් විවර කර බැලුවේ. එහෙත් ඒ නොවේ. ආනාපානසති භාවනාව ආරම්භ වී වැඩිපුර වේලාවක් යාමට පෙර මෙය සිදුවන නිසා සහ නැවත නැවත මතුවන නිසා මෙය ඉතලුවක්ද නොවයි මගේ හැඟීම. මේ අවස්ථාවේදී මා මූලික අරමුණට යෑමට තවත් උත්සාහ ගත යුතුදයි දැන ගැනීමට කැමැත්තයි. කොයි වෙලාවක හරි භාවනා කරන යනකොට අතිශය මොන අමුත් එක්ක හොඳ දෙයක් හරි නරක දෙයක් හරි සැකනම් මේ මොකද කියලා අන්දවන්ද නම් විචිත්ත නම් අර උපුරාරමුට යන්න නැත්නම් ඕන දෙයකට ඉඩ දෙන්න. මත වෙන මොනම දෙයකින් මොනක්වත් වෙන්නේ නැහැ. ඔතන කියන සමන්ද භාවනා පිළිබඳ සැකයක් ඒ වෙනත් තමයි මෙතෙක් ආපු ගමන පිළිබඳව සැකනම් තමයි ඔය ඉන්නේ හැම එකක්ම ප්‍රශ්න කරලා. කොයි දේ ආවත් කරන්න ගන්න බෑ. කෙනෙක් ගිය ගියා වගේ අනේකයි තියෙන්නේ. කොයි එක ආවත් තමයි සැක නැත්තම් මූල කර්මස්ථාන හිතියත් එකයි. කොයි එන අතිරේක අරමුණ ලිකියත් එක ප්‍රශ්නයක් නැහැ. සැක නම් යහතු මූල කර්මස්ථානට යා. සැක නැත්තම් වාක්‍යලා තියෙනවා ආලෝකයක් සංගින්නකට එකක් නෙවෙයි ඉතින් අපි ඒකත් එක දිගට යන එකයි තියෙන්නේ. මයික් එකට කතා කරන්න කියන්නේ. බලන්න කියලා ස්වාමීන් වහන්සේ ඒක පෙන්නනවා. ඒක ඇවිල්ලා තියෙනවා නම් ඒකත් එක ගැටෙන්න එපා. ඒකේදී මූල කර්මත්තන හොයන්නේ නැහැ. ඒකට ගියොත් එන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් වගේ. ප්‍රශ්න මතුවෙන්නේ සැකේ නිසා. ප්‍රශ්න මතුවෙන්නේ විචිත්ත භාවය නිසා. ඒ ප්‍රශ්න මතුවෙන්නේ සද්ධාව නැති නිසා. මේකේ තියෙන දේවල්නේ. අහ කියන්නේ නැත්තේ පොඩේ නඩුවක් අකරන. ඒලාදී මූල කර්මත්තන නොපෙන්නයි කියලා. අනවශ්‍ය චිත්ත පීඩාවක් ගන්නවට ගන්න එක නිච්ච එකක් එක්ක ඉන්න පුළුවන් නම්. ඔන්න ඔය දෙලිකට වගේ දුනක් කරලා කියලා හැබැයි යන්නේ එකයි තියෙන්නේ. මම දෙන එක මොකක් කරාට මේ දෙන උපදේශය විපස්සනාට බර උපදේශය. සමතුලිත ඒ තුන කියන්නේ ඔක්කොම නැතර කරන ගිట్లా යන්නේ නැත්නම් ආයෙ මූල කර්මස්ථානට එන්නේ කියන්නේ. ඒ නිසා සිල්ලක්කාර වැඩකට මම මේ මූල කර්මතාන සුද්ධ කරනවා. ප්‍රාශ්වාස කරන එකේ ඒ සතියත් තියාගෙන තමයි අරක දිහා බලාගන්න ඕනේ. ඒක තමයි මේ මේ පදනමේ ඉඳලා තමයි සම්පූර්ණ ලිපිය ලියලා තියෙන්නේ. ආනාපානෙ හැලුනට බය වෙන්න එපා. සතිය තියෙනවා නම් මොන එක්කනාව වේදිකාවිදත් අපිට ප්‍රශ්න නැහැ. ආනාපාන සතිය පැවැත්විය යුතුයි කියන මතය ඉඳලා තමයි ලියලා තියෙන්නේ. ඒ ඒ වෙන දේවල් වලට යන්න සැක නිසා වෙන දෙයක් එක්ක පරිශන කරන්න හිත දෙල්ලක් අර නැති නිසා. නමුත් භාවනාවේ කියලා දෙන අපිට අභියෝග. භාවනා කරද්දී විවිධ එක එක බෝල ගැටි ගන්න. අපිට කියන්න බෑනේ භාවනාවේදී මට සික්කරයක් ගන්න හොඳ බෝලයක් තරක් කරන්නේ. එයාට ඉන්නේ විරුද්ධ රොක්කේ. අපි කොහොම කියන්නේ ආනපාන විතර වල කියන්නේ. ආවෙන සම්මානසේ දැන් ආනපාන සතිය පියනවා කියලා එතකොට අරක දිහා බලාගෙන ඉන්නකොට ඔය අපපාත ආලෝකයෙන් ඒක දිහා බලාගෙන ඉන්නකොට ආනාපාන සතිය අමතක වෙලා යනවා මේක වැරදිද හරිද ඒක නම් තුන්වෙනි දරයකට කියන්නේ ඒක පිළිබඳ සැකයක් තියෙන නිසායි මේ කියන්නේ ආනාපාන සතිය නෙවෙයි සතිය විතරක් කියන්නේ ඒ දෙන්න වැඳලා දැන් දෙවෙනි කතාවකට යන්නේ ඒක කෙලින් ගාම තේරෙයි කවදාවත් කැමති මේ කටින් ගතලා ඉන්නේ හැම එකකටම මම ඔබලා ගහන්නේ හරියන්නේ නැහැ විස්කසාද වේවි ආයෙ බලපියා ඉවරයි ඔය ඔය තෝර නැකත් බැරෙන්නේ නැහැ ඔය පොරොන්දක් බැරි නෑ මොකුත් නෑ හා යන්න හාද බැරි ඉවරයි දික්ක විපස්සනා ගැන දික්ක මේ දේ කතා කැමති නෑ හැටි කැමති ඒක මම දන්නවා උල්වට අරුවනේ වලවි කතාවක් දෙන්න තියෙන්නේ නෑ ඒක කියලා වැඩක් නෑ මට ඒව මට පොඩි දේවල් පටගන්නකොට තේරෙනවා මේ ඔයගොල්ලෝ හිතන්නේ නෙමෙයි මේ අර නිත්‍ය සංඥාව තියෙන්නේ ආනාපාන සතිය විතරයි සතිය ආනාපානෙන් තොර සතියක් තියෙනවා එහෙන් එන බෝලේ හැටියට සෙල්ලම් කරන්න ඕන කරා මොකක්ද ඒ කියන්නේ කියන්නේ සතිය වැඩෙන්නේ ආනාපාන සතිය වැඩෙන්නේ කියනකොට අභ්‍යන්තර දෙයක් ඒ ස්ථානයට පැමිණෙනවා ඒ සමග ආනාපාන සතිය සතිය කරගෙන යන්න. පැහැදිලිවම කියනවා තමයි සැක නම් ආනාපානට යන්න. සැක නැහැ තල්ල කැඩේද උඩින් පණීද එහෙම නම් එන එක අපේ කියන්නේ. සැක නම් ඕල කරමත් හොයන්න. සැක නැහැ එන ඕන එකක් එකට එළුවක් කඩයි මං ආවේ උඩින් පණීද තල්ල කැඩේද ඉතින් දන්න මේක අපි මට දැන් මතක නැහැ අපි ලෑස්ති වුණා ඒකට එන දෙයත් එක්ක යන්න ලෑස්ති ඉතින් ඒක මේ නිත්‍ය සංඥා කරන්න තියෙන එකම ක්‍රමය මේ යෝගාවචරය පුතුමාකාර වදබන්ධනයක ඉන්නේ මේ දේ දිගටම මේවම තියෙනවා අඩු වානේ ආනපාන සතිය අඳුර සතියක් ඇතිලා සතිය නැතුන විශ්වාසයක් කියලා මොකක්වත් ඉතිරව නැති වෙන්නේ නැහැ ඉතිරව ඇති වෙන්නේ නැහැ නිසා එන දෙයට අනුව හැද ගැනීම එක හැරෙන හැරෙන අත ගැස උල්වස්සා කියලා ගහගෙන ගහගෙන යන එකයි මේක තියෙන්නේ. ඒකට පොඩි පොඩි අභියෝගය. ඒක ඇත්තටම භාවනාදී අනිවාර්යක සිද්ධ වෙන එකක්. ඉතින් ඒක යෝගාවචර හිතන මේ මට කරපු අධ්‍යාත්මයක්. අරියදන්නේ මේක ඊගාව විභාගේ පාස්යෙන් තියෙන ප්‍රශ්න පත්‍රය. ඒක විශ්වාසය ඇති කරගන්නවා ආනාපානයේ මොකේ ඉදියා මම මගේ බැලන්ස් එක තියාගෙන ඉන්නවා. මොන විදිය ආවත් මම එකලස තියාගෙන ඉන්නවා කැඩෙන්නේ නැහැ. ඔය එකලස තමයි සද්දාව කියන්නේ. ඔය එකලස තමයි ඒවා දැක්ම කියලා කියන්නේ. ඒක කැඩෙන්නේ නැහැ. ඔතන ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව ආරම්භ කර ආශ්වාස ප්‍රශ්වාසයේ සිට යොමු කර සිටින්න එය තුලින්දී යාමක් සමග දම් පැහැති ආලෝකයක් මතුවේ. ඒ දිගටම දම් පැහැති ගෝලාකාර ස්වරූපයෙන් පවතී. ශරීරයේ පණ නැති වී ශරීරයේ සමබරතාව නැති වී යයි. යම් කෙනෙකුට මා හිතියයි සිටිය හැක. නමුත් මා සිදුවන දේ ගැන මහා අවබෝධයකින් මේ මොහොතේ පවතී. ඒ දිගටම එලෙස පවතී. මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න ඉල්ලා. හරි ඉතින් අපි ඉතින් ප්‍රශ්න නැයි භාවනා කරනකොට විවිධ දේවල් එනවා. විවිධ දේවල් එනකොට අපි ඒ ඇත්තට හැඩ ගැහෙන ගියාම අපිට තේරෙනනේ කයේ පාලනයක්වත්, හිතේ පාලනයක්වත්, අරමුණ වල පාලනයක්වත් නැහැ. නමුත් මට ඉතිහාසෙ දිගටම මතකයි. මම අවපාර ට්‍රක් එක මතකයි. ඉතින් ඒ ඔක්කොම ඉඩ දෙන්න. ඉඩ දීමෙන් තමයි අපි මේ අනිත්‍යම් කියන එක ඇතිව නැති වෙන බව විපරිණාමය රූපාන්තරණය තේරුම් ගන්න. අපිට වෙලා තියෙන එක එකක් දීලා ඒහිම නැත්නම් නිත්‍ය අරමුණක් කියලා අරමුණට යන්න හදනවා. විපස්සනාදී ඉතින් ඥාන අරමුණ මාරු වෙනවා. ඒක යනකොට මාරුට කොහෙද යන්නේ? අපි දන්නේ නැහැ. පටන් ගන්නකොට අරමුණක් තියෙනවා. ටිකක් එදෙත් කියලා යනකොට අරමුණට යන්න හදනවා. අරමුණ ළඟ ඉතින් කියලා බලන්න වෙන්නේ නැහැ. මේ සතිය කැඩලා නැහැ. එනවා ඊගා ගන්නවා. ඉතින් අන්තිමට යනකොට මේ හවල් තැනට ගියා. හවල් තැනට හවල් තැනට ගියා කියන කතාවල් මොකුත් නැහැ. අපිට පේනවා මේ ඔක්කොම පෙරලෙන ලෝකේ සතියපත් ගන්න. අන්තිමට කරන්නේ සතියක් නැහැ. යහක් ලක්ෂණ අමනක් කියන්නේ ඒක මොනම දෙයක මම රඳාපවතින දෙයක් මාන්‍ය රඳාපවතින දෙයක් තණ්හා රඳාපවතින දෙයක් නෑ. එයා හැම වෙලාවෙම බලන තණ්හා මාන දිටි වඩන මොකක් කරන දිගටම ගෙනියන සූර්යයත් දාගෙන යන්න හරි ආරම්භයක් කරගෙන යන්න හරි අත්තරක් අල්ලගෙන යන්න හරි ගයිඩ් කෙනෙක් අල්ලගෙන යන්න ඒ සේරම හැලෙන. ඒ සේරම හැලෙද්දි මොකද්ද දිනුනේ. අතුලත් තමයි තමන් පිළිබඳ විශ්වාසයක් දිනුනේ. කො මොනවා හැදුණත් මට ගමන එකලස මේ ගමන පිළිබඳ මට සැකයක් නැහැ මේ සැකේ නැති වෙන එක අවෙක්කප්ප හදේ කියනවා ඒ මොනවා වුණා සීල කැඩෙන්නේ මොනවා වුණා සතිය කැඩෙන්නේ මොනවා වුණා සද්ධා කැඩෙන්නේ එහෙන් දාන එක එක බෝල දැස්චිලා යංග ඕනි කප්පයි මොන දෙයක් වුණාවේ අපි අමුතු ලුණා වේ කියලා නේද හතරවෙනි ප්‍රශ්න පාඨයක් භාවනාව. ගරු ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමින් සිටිනේ. එය සෙමින් සංසිදී නොදැනී යයි. ඉන්පසු සිත කායට ගැන බලා සිටිනේ. ටික වේලාවකින් යටි කායක දේශ නොදැනී ගියේ. තවදුරටත් මෙසේ බලා සිටින විට ඇගේ කොම්බි දුවන්හත්ෙන් දැනී රෝම කෝප යුක්ත වී ඇති බව සමහර විටක සීතලක් වැනි දෙයක් දේවල් මාරුවෙන් මාරුවට ඇතිවේ. මේ සියල්ල දෙස බලා සිටිමි. ඉන්පසු එකිනෙකට සම්බන්ධයක් ඇති විකාර රූපවැනි සිතුවිලි ඇතිවේ. පිටකින් සතිය විසින් සිත කායයට ගැනේ. මෙය මාරුවෙන් මාරුවට සිදුවේ. සමහර විටක කායයට සිත ගැනීමට කායේ සීමාවන් සොයා ගැනීමේ අපහසුතාවක් ඇතිවේ. බොහෝ විට කාය ක්‍රියා ග්‍රහණය කරගන්නේ වාදී සිටින ආසනය හා ගැටී සිටින පශ්චාත් ප්‍රදේශයක් එකිනෙකට බැඳී ඇති අත් දෙකක්. සමහර විටක කය සිත ගැනීමට සදන විට කයත් සිතුවිල්ලක්ම ඇයිද සිටේ. භාවනාව මාගේ පාලනයෙන් තොරව සිදුවේ. මට හැඟෙන විට භාවනාව සිදුවන්නේ සතිය හා සිතුවිලිය තවදුරටත් මේ දෙස කිසිවක් නොකර කලා සිටියේ යුතුයද? තේරුම් භාවනා පාලනයේ කෙරෙයත් පාලනයේ කියන කාක තමයි කියන්නේ. පාලනයේ ගිහිච්චද නේද විකසන. භාවනා වාක්‍යන මොන වෙලාවත් බලාවින් එකයි තියෙන හැට අලුතින් ඉපදිච්ච කෙනෙක් ඇතරලා ලෝකෙ දිහා බලනවා. ඔය හැමදේම අලුත්. මොනක්වත් තාම ඉස්තර වෙලා නැහැ. පාලනය තුලින් යනකම් තාම ඉතින් සමතේ සතිය වැඩිනවා, සත් සද්ධා වැඩිනවා, සත් සමාධිය වැඩිනවා. ඒ ඔක්කොම ආවට පස්සේ කියනවා පාණයක් නැහැ. හරියට සරුංගලයක් උඩ ඇරලා ඇරලා නූල කඩලා ගියා. ඊට පස්සේ සරුංගලය යන්නේ උලන් අපේ සරුංගලේ කා නැත්තම් බාන්න පුළුවන්. නූල කැඩලා යamak සිද්ධ වෙනවා. ඉතින් පස්සම විපස්සනා සිද්ධ වෙනවා. ඒක මම දැක්කා මේ රචනය ඥාන විශ්වාසිකව ඒක ඒකටම ලියපෙකට උනා කියලා. ගර්ඩ් ඔෆ් යාගේ ලස්සන ගාන එකක් තියෙනවලු ඒකට ගිහලා එක තැනකම වාඩි වෙනවා. වාඩි වෙනකොට එක දවසක දැක්කලු මේ ගහක පුංචි තුක්කියක් කියනවා. ඒ කියන්නේ පුංචි අංකුරයක් තියෙනවා. ඉතින් හැමදාම බලලා ඒක දිහා බැලුවලු ඒක ඇවිල්ලා කොළ දිගහැරලා ඒ කොළේ එක එක පාට ඇවිල්ලා කොළේ කොළ පාට වෙලා ගහට සම්පූර්ණ සේවය කරලා පස්සේ කොළේ පළුවක් පහට වෙලා තියෙනවා. ඉතින් මෙයා මේක මේකම බල බල ඉඳි එක දවසක බලාගෙන ඉඳි කොළේ හැදුවා. එතකොට එයාට ඇහුණලු කුලේ ගහට කතා කරලා කියනවා බයි බයි. ඊට පස්සේ දැන් කුලේ වැටෙන හැටි දන්නේ ඒ තමයි විපස්සනා. ගහින් ගලවනට පස්සේ કોઈ හුලං අතේ යයි දන්නේ. මේ කුලේ දන්නවා. පොළොවට වැටලා දිරලා ආයෙ ගහට එනවා මෙයා. කුරක් පස්සේ කුරක් පස්සේ එනවා. හැබැයි අර ගහින් හැලුවට පස්සේ තමයි ඔන්න වැඩේ යන්නේ. එතකම් මොන ඇල්ලිල්ලද අල්ලලා තියෙන්නේ කියලා හිතන්න බලන්න. කන්නා වශයෙන් අල්ලලා තියෙනවාද මහාන වශයෙන් අල්ලලා තියෙන්නේ දික්ක හතරෙන් යාට සම්බස්. මොකක්වත් නැහැ. ඉතින් ඒක මේ ඥානන්ද සාතිකෝය රතකේ කියලා තියෙනවා. රහත් එක්ක ඉන්නකම් දෙන්නකොල ඔක්කොරීම සේවය කරනවා. සේවය කළා අඩු ගානේ හරියට ප්‍රද ටිකක් දීලා එන්නේ. කොළපාටවත් ගේන්නේ නැහැ. දුරු වුණාට පස්සේ අහ උල කොළේ උලකට යනවනේ. එතෙන් යාට විපස්සනා කොහේ යයිද මොනවා වෙනවද කියන්නේ. ඉතින් අපි මොකේකට හරි අල්ලගෙන ඉන්න තාක්කල් අපිට වෙන භාවනා වැඩෙනවා කියලා. ඒක විපස්සනා වැඩෙන්නේ නැහැ. විපස්සනා වැඩේ කෙලවයන්. කෙලවයන් දුවේ කෙලවයන්. නැලවිය පුතේ නැලවියන් කියන්නේ. ඔය කාටද කෙලවලා ඉනව දන්නවද බුදුම හසුපක් ඇති වෙනවා. අනේ යන්තම් ඔතෝ විපස්සනාව පටන් ගන්න. අපි දන්න සැලසුම් කරපු මොකේ ගියා තාම සංසාරක කොක්ක වැඩිලා තියෙනවා. කොක්ක කාඩලයි. පහළණෙන් ගේනවා. ගිනුනට පස්සෙත් ඒක තියෙනවා මොකද්ද තමයි 100ක් පරිසම්පන්නයි. 100ක්ම හේතු බල ධර්මය. එතකන් අපි මේ නූල ධර්මවල තියෙන තාක්කල් මම තමයි ගස්සන්නේ. ඒක උත්තම සරංගල් පාස්ලා. උඩටම ධර්මවල ගියට පස්සේ නූල දිගේ බ්ලේඩ් එකක් ගන්න. බ්ලේඩ් එක උඩට ගිහලා උඩට කරගෙන කරගෙන කරගෙනට නූල කපලා. ඊට පස්සේ උදාන්න දැන් ධර්මවල කොහේ ඇයිද? මොන වෙයිද දන්නේ ආන්නේ කියලා දෙමිල්ලකට ලෑස්තිද මොදයක් උනාවේ කියලා කාර්යය අමාරුයි අනිත් ඒ කාටද මේ කරපන් කියන්න තමයි මේ ඉතින් අහුවොත් මොනවද කරන්නේ කියලා මොනවා කියලා වන්නේ කරන කරන බලයන් ඒ වෙලාවට රබරට ගොපලකට තවුස් ගන්නවා කොහේ යට විදිනවද කියලා රබරට ගොපන හරි හරිනවා රැස් වෙනකම් මොකක් කරන්න ඉතල ඉතල ඉතල ටොක් ගන්න. අර කුඩු ගැට තියෙන අත තියෙනට පුපුරන්නේ. බලන්න ඉන්නේ වෙලා ඩක්කව ඊට ඇට පොයි තුත්තු කුඩු යනවාද පොර తీර තැන රටනවාද ගලක් කුඩ රටනවාද කුරුල්ලෙක් අයිද. මේ මිනිස්සයා සැලසුම් කරන දේ හැම වෙලාවෙම ඕකට සැලසුම් කරන නිසා මිනිස්සගේ හැම සැලසුමක්ම තුප්පස් කියලා කියනවා. අසුචි කියලා කියනවා. මිනිස්සු හැම එකම හැම ඇටයක්ම පොර දෙක ගන්නට වැටෙන්න ඕනේ කියලා කියනවා. ඒක ස්වභාවික වර්ණයක්. කම්පිටිෂන් නෑ. අත්‍යත ගන්න අසුචි මනුෂ්‍යා. මිනිස්සු හැමදේම සැලසුම් කරනවා. කවදාවත් වෙන්නේ නැහැ. මොනවාද අරකට වෙන්නේ. එතකොට කරන්නේ ඉපයි කියලා නෙමෙයි කියන්නේ. සම්පූර්ණ කරන්නේ ඒකත් වෙන්න පුළුවන් වෙන එකක්වත් වෙන්න පුළුවන්. ඒක අපේ යුතුයකම අපි කියනවා. අපි සැලසුම් කරලා වෙන දෙයක් වුණා නේ. ඒකත් ඇත්තටම එතකොටම තාක්කාලේ හට ගන්නෝනේ අලුත් පිටිදී. දැන් සැලසුම් කරපුවා සැලසුම් කරනවා. සැලසුම් වෙන නැති තිබුණා අඬන්න පටන් ගන්නවා මේ බලන්න මම මොකද පුතේ උනේ නැහැ කියලා ලෝකෙත් ඇර ගිහිල්ලා. සැලසුම් නැති කරුවා යහුවා මොඩයක් පැන්නා. උට අහුඩේ ගන්න කියලා දෙන්නෝනේ ඒක මොකද කරුවා. ඉතින් ඒ වගේ එකකට බුදුහාමුදුරුවෝ බුදු කරා. එන්න තේ කියල්ලම රට සම්පන්න බෝ හැල හැම සැලසුමක්ම හැම උපකරණයක්ම හැම ශිල්පයක්ම කියන්නේ එකම අප්‍රමාදව ඒ වෙලාවට දාපා. ක්‍රිකට් බෝලේට ගහනකොට අසින් ගිහිනකන් හිටපන් ඊට පස්සේ තමයි සැලසුම් කරන්නේ. ඔබේ අතේ තියෙනකන් සැලසුම් කරන්න එපා. ඒකට කියන්නේ බෑ. බෝලේ අතින් ගිලිුණාට පස්සේ ඌටත් කන්ට්‍රෝල් එකක් නෑ. උඹටත් කන්ට්‍රෝල් නෑ. ඊට පස්සේ සැලසුම් කරන්න පුළුවන් ඔන්න ක්‍රිකට්. මම කවදාවත් ක්‍රිකට් දාන්නේ නෑ. ඒක තමයි කරන්නේ. ඒක නිසා ඒ පෙරලියත් එක්ක ඉම්ප්‍රොම්ප්ටු හැඩ ගැහෙන්න පුළුවන් ප්‍රමාණය තමයි බුද්ධ බුද්ධ කියලා කියන්නේ. භික්ෂුවක් කියලා කියන්නේ. යෝගාවචරය කියලා කියන්නේ. ඒකට තමයි අපි මේ එක එක දේවල් අතර අතහැරලා අතහැරලා එනේන දෙයට හැඩ ගැහෙන්න ස්කවුටින් වලට කැලේකට අතුරු නැතුරු මොකද කරන්නේ? ලයිට් නැතුරු මොකද කරන්නේ? ඒ ප්‍රශ්න නෙවෙයි. ඒකට හැඩ ගැහෙන්න බැරි නම් දැන් නෑ. යන තාම බාහසකම් තියෙන්නේ. ඉදි කරන්න එපා. ඉදි කරන්න බෑ කියන්නේ. දැන් තමයි ජීවිතේට මොන දෙන්නේ? ඔය ටික මරණ මොහොතදී කරන්න පුළුවන්ද? ලෙඩ වෙලාම කරන්න පුළුවන්ද? හැට වෙලා හොට ගන්නවට පස්සේ පුළුවන්ද? නිසා පුළුවන් කාර්යය මේකට පොදේ විත පියාවු. දැන් මොකද? uncertainty, risk level. මෙච්චර දක්ෂ මෙච්චර ලක්ෂණ සාස්ෘණ වාසනාවක් මම ජීවිතේට මම දැකලා නැහැ. අදකින්තර ඉඳලා දැක්කේ වාරක අමීරුගම මේ සුබ කියන මාළිගාතුනේ රැට ඇටේරියා ඇටේරියා ගලේ ඇටේරියා කොල්ලට අපිට බුදියාගෙන කියනවා ආශිර්ය බුදිගත්තා කියලා. ඒගොල්ලන්ගේ ඕගොල්ලන්ගේ දරුවන්ට එහෙම හිතන්නවත් බැරි. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ යාළුවන්ට එහෙම වේවා කියලා හිතන්නවත් බැරි. අම්මට තාත්තට එහෙම වේවා කියලා හිතන්නවත් බැරි. ඒගොල්ලෝ හිතන නෑ නෑ මේවල පුතේ කාර්යසාරත් තියෙනවා, ඉන්ෂුරන්ස් තියෙනවා, බැංකුවක් තියෙනවා, හෙල්ත් ඉන්ෂුරන්ස් තියෙනවා, මේකෙන් ඔක්කොම කරගන්න. අපි තියෙන හැම හැකියාවකම කරගෙන අපි කරනවා ඒ වෙනසකට වෙලාවට ඇවිල්ලා උදව් කරන්නේ. ඒක බයියෙක් උදව් කරන්නේ. උන් කරන්න හදන හොඳ හක් උගරව ගන්න එක අපේ බය බය දුරුවට. ඒක හදන්න ඕනේ ඇත්තට ඕල්ලට ඔත්තු වෙන්න. ඉතින් ඔක්කොටම කරන්න බෑ. මම මේක හොඳටම දන්නවා. ඒක කොහොමඩක්වත් මානවයට දෙන්න බෑ මේක. ඒ මානවය තුළ ඉන්න මේකට සූදානම් ඉති ප්‍රතිශතය. මේ මිනිස්සු කැමති නෑ කිසිම තීරයක. කිසිම දාලා සමග කැමති නෑ. ඒ කියන්නේ සැලසුමක් අකමැති නෙවෙයි. ඒ සැලසුම් කෙරුවත් එකයි නොකෙරුවත් එකයි කියලා අදහන. ඒ නිකන් ඉන්න සැලසුම් කරනවා. වෙනස් වුණාම ඉසාරට බඳන හඳන්නේ ඊගා වෙන දෙයක කට්ට ගන්න හැට ගැහෙන එකයි කරන්නේ. ලේබල් සෙට් එකක් වා. හොල්මන්ද. මේ ඇහෙන්නේ මේ මයික් එකට ඇහෙන්නේ මයික් එකට කතා කරන්නේ නැත්නම් අසාධාරණයි බලන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කියපු දේ ගොඩාක් තේරුණා. එතකොට සිතුවිලි හැම වෙලේම ආවේනිකයි සමතේට. විපස්සනාවට ගියාම සිතුවිලි අපිට එන්නේ නැහැ. ඒ මොඩ කතා කවුරු කවුරු හරිද කියලා මෙතන තමයි එක කියනවා මේ කියන මොඩිට. මට තේරෙන්නේ හරි ඒකට තේරෙන්නේ මට තේරෙන්නේ මට තේරෙන්නේ නැතිද මම ගහනවා. ස්වාමීන් වහන්සේ මෙහෙම උදාහරණයක් කිව්වා. කුලඟ කුලඟ වගේ කියලා සිතුවිලි තමයි එතන තමයි බ්‍රේක් වෙන්නේ සංඛ්‍යා විපස්සනාවට. මම මතක නැහැ මම කියපු එක මම කියන්නේ සැලසුමක් සහිත වැඩේ යනකම් සමතේ. ඉතින් සැලසුමක් නැහැ අම්මෝගෝටි කාගෝ රාජා හෝ මාවෝ ගංගා හෝ විපස්සනා. ඉතින් ඒකට මේ හිතවිලියක් නැති දෙකකට කිසිම සම්බන්ධ කරන්න බෑ. එහෙම එහෙම සම්බන්ධ කෙරුවොත් ඉදිරිපත් කරපු අදහස කුක්ටි. එම් කියපේක හොඳයි මොකද කිව්වේ නැත්නම් තාමත් ඔය බබා වඩාගෙන ගෙදර යන්නේ. බලන් කියලා යන්න පුළුවන්. ඒ කියන්නේ සිතුවිලි කියන දේ සමතේන විපස්සනා වෙන දෙකෙන්ම ඇති වෙන්න පුළුවන්. සිතුවිලි ගන්න සමත විපස්සනා සිතුවිලි එන්නේ නැහැ. සිතුවිලි එන්නේ වෙනම මූලාංශකි. නමුත් සිතුවිලි කෙරේ සමතේ දක්වන ආකාරය සහ විපස්සනා දක්වන ආකාරය වෙනස්. විපස්සනා එකක් කරන් ගන්න. සිතුවිල්ලක් ආව, සබ්දයක් ආව, වේදනාවක් මොනවා වුණත් ඒ නැති වෙන දණ විතරයි බලන්නේ. සමතේ හට ගන්න තැන බලලා ඇයි ආයේ බලලා නැකත් බලලා හේන්දර බලලා ඊන බලාපල බල බල පපච්ච කර කර යන්න. ඒකේ ආගම හිතින්න පුළුවන්. විපස්සනා ආගම හිතින්න බෑ. කිසිම ආගමක් නැහැ. ඒ හැමතින් ගිහිල්ලා තමයි විපස්සනාට යන්නේ. ඉතින් ගියාට පස්සේ අපි එතෙන්දී සමාකාලීවර කළා දැන් තෙල්ලංගේ ඉවරද ඇත්ත ගෙට යනවා. කටුව ගන්නට කොස්කොල ගොඩට ඉතින් ආයි ගෝවා. අපි යන ඇත්ත දෙකට දෙල්ලන්ගේ ඉවරයි. වෙන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය ඉතාමත් සරල ප්‍රශ්නයක් විය හැකියි. ඒ මම භාවනාවට ආධුනිකයෙක් නිසා විය හැකියි. නොඑක් ධර්ම දේශනා වලදී භාවනා ප්‍රෝග්‍රෑම් වලදී මට මේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරක් ලැබී නැත. භාවනා ක්‍රම විවිධ ගැන මට දැනගන්නට අවශ්‍ය වී තිබෙනවා. භාවනාව කෙසේද නිවන් මාර්ගයක් වන්නේ? එය සතිය පිහිටු වීමට උපකාරී වන නිසාද? ඒ කියන්නේ මරණ මොහොතට සතිය පිහිටු වීමට උපකාර වන නිසාද? සමාන් ගැන එහෙම නැත්නම් සමාන් ගැන වැටහීමක් ලැබෙන නිසාද? දෙවන ප්‍රශ්නය භාවනාවෙන් අපට කුසල් රැස් කර ගන්න හැකිද? අපට පින් අනුමෝදන් විය හැකිද? වර්තමානයේ මෙඩිටේෂන් මයින්ඩ්ෆුල්නස් ආදී පැතිරී ඇත්තේ මනස සංසුන් කර ස්ට්‍රෙස් නැති කරන ලෙඩක් දුක් ලෙඩදු කඩු කරන කරන යනාදී ශාරීරික ෆිසිකල් බෙනිෆිට් හෝ සයිකලොජිකල් බෙනිෆිට් පැත්තකින් පමණයි. මට ඒ සම්පූර්ණ බුදුදහම පැත්ත විසින් පැහැදිලි කිරීමක් කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තවකොටසක් තියෙනවා දානශීල භාවනා යන තුනෙන්ම කුසල් රැස් කරගත හැකියි. අපට දානසා ශීලමය කටයුතු වලින් මේ කුසල් පින් අනුමෝදන් කළ හැකියි. එලෙසම භාවනාවෙන්ද කුසල් රැස් කිරීම සහ පින් අනුමෝදන් කිරීම කළ හැකියි. අවසාන ලෙස බෞද්ධයෙකු හැටියට භාවනාවේ ආනිසංස සහ එය නිවනට උපකාරී වන අයුරු ඔබ වහන්සේ සරලව විස්තර සරලව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඔව් මෙය ආධුනිකෙක් කියලා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. හොඳටම කරක්ටර් දෙකක් එක්කනේ. කවදාකවත් ආධුනික ප්‍රශ්නේ. මම ඉල්ලන භාවනා කියන වචනයට සතිය දාලා ඒක ආයි කියවන්න ඔය මුළු රචනෙම. භාවනා කියන එක තියෙන කල හැමතැනම සතිය කියන එක දාලා කියවන්න ප්‍රශ්නේ. භාවනා කියන එක කියලා කියන්නේ මෙතෙන්ට සතිය දාලා දැන් ආයෙ වාක්‍ය හදලා කියනවා එළියක කරන වෙන්නේ. මගේ ප්‍රශ්නේ ඊටමත් සරල බේසික් ප්‍රශ්නිය හැකිය. ඒ මම භාවනාව නැත්නම් සතියට ආධුනිකේ විය හැකි විය හැකිය. නොඑක් ධර්ම දේශනාවලදී භාවනා ප්‍රෝග්‍රෑම් වලදී සති ප්‍රෝග්‍රෑම් වලදී මට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. භාවනා ක්‍රම නැත්නම් කටු ක්‍රම විවිධ ගැන මට දැනගන්න අවශ්‍ය වී තිබෙනවා. භාවනාව සතිය කෙසේද නිවනට මාර්ගයක් වන්නේ? මේ ටික කිව්වොත් ඒ භාවනාවේ ක්‍රම ගත්තොත් භාවනා ක්‍රම විවිධයි. Hindu තියෙනවා, කතෝලික තියෙනවා, සූෆි භාවනා තියෙනවා, බෞද්ධ තියෙනවා, සමස්ත තියෙනවා, විපස්සනා. ඒවා සතිය නම් එකක් නෑ. හරි බොහොම සරල දෙයක් තියෙන්නේ. මේ භාවනාවට ඇටිලා තියෙනවා. ඉතින් මගේ මිෂන් එක තමයි භාවනාවෙන් ගල්ලා සතියට දාන්න. එන කෙනෙක් යන්න. නැති කෙනෙක් යන්න කරන්න දෙයක් නැහැ. එනිසා මම සතිය කියන භාවනා කියන වචනේ මේට අයින් කරගෙන යනවා. මොකද ඒක නිකන් දෙයයන් ආන්සේ වගේ පටලවා ගත්ත වචනයක් කරලා තියෙනවා. ඒ කොච්චර පටලවා ගත්තද කියලා කියනවනම් ඒ මාක්කියාගේ දවසක් ළඟ ළඟට යනකම් උද්දිස්පෙන් වල තියෙනවා බීච් එකක් නියුට් කැම් කරා. ඒකේ භාවනා ශාලාව කියලා තියෙන කාට හරි සෙක්ස් ඕනේ නම් ඒක ඇතුළට යන්න ඕනේ. ඒකට ගහලා තියෙන බෝඩ් එක ගන්න භාවනා ශාලාව. මෙඩිටේෂන් ඕල් කියලා ගහලා තියෙන ඒ ගැන විශේෂනට සෙක්ස් ඇක්ට් එක අවශ්‍යයි. ඉතින් ඒ අදහසින් දන්නේ නැහැ මේ භාවනා කරනකොට. ඒක ඒකට මට උත්තර දෙන්න බෑ. මොකද මම ඒකට ගියේ නැහැ. ඒ භාවනා කියන වචනේ නමුත් මයින්ඩ්ෆුල් කියන වචනය දැන් ඇත්තටම වෛශ්‍යවෘත්තිය යොදවලා ඉවරයි. අපි ඉඳලා ලකුණු 10ක් දැම්මා. අපේ සතිපාසලේ අපි දෙන සතිය ගැන මොකද්ද කියලා මේක අපි බේරගන්න ඕනේ. ඒ නිසා අපිට කල්පනාවට යන්න පුළුවන් නම් චින්තනයට යන්න පුළුවන් භාවනා කරන්නේ අපි. අපි කරන සතිය වඩන්නේ කියලා අපි හරිම අහිංසකව ඒකම ප්‍රශ්නකට අපතේ. එහෙම නැත්නම් අනු කරන හැම අකුසලයක්ම සමාදන් වෙනවා. ඒක ලහන කොහොමද නිවන්ට යොමු වෙන්නේ කියලා එතන අතර දෙකක් බුදුරජාණන් සත්‍ය කියලා කියනවා ඒ කායන වන්දික් වීමකෝ අවතාරණ ඵලය තමයි නිබ්බාන සත්‍ය කියන්නේ. ඉතින් පැහැදිලි හොන් කෙනෙකුට සතුටක් ගන්න කියනකොට තේරෙනවා. ඒක ටිකක්. ඒක. වාක්‍ය කියන්නේ? කියෝපේ අන්තිම මෙතෙක් කියපු අන්තිම වාක්‍ය. ඒ සතිය පිටු වෙනට උපකාරී වන නිසා. නෑ ඒකත් විතර කියනවා නේද? භාවනාව කොහොමද? නිවන් මාර්ගයක් වන්නේ ඒ සතිය පිටු වීමට උපකාරී වන නිසාද නැත්නම් Taman ගැන වැටහීමක් ලැබෙන නිසා. ඒක භාවනා කියන වචනේ නැත්නම් ওই වාක්‍ය සම්පූර්ණ රීෆ්‍රෙෂ් කරන්න. අපි සතිය කොහොමද නිවනට යන්නේ කියන එක සතිපට්ඨාන බුද්ධිය තියෙනවා. ඒ නිසා අපි අපි සිම්ප්ලිෆයි කරනවා මේක අපි මේ කරන්නේ සතිය පිටවන්න කරන වැඩක්. ඊළඟ වාක්‍යය. භාවනාවෙන් මොනකම් සතියෙන් අපට කුසල් රැස් කරගන්නේ කෙසේද අපට පින් අනුමෝදන් විය හැකියි. අවශ්‍ය නම් පුළුවන්. අවශ්‍ය නම් පුළුවන් නම් නිතරම සතිමත් කට්ටිය ළඟ හිටියොත් නිකම්ම භාවනාවක් සිද්ධ වෙනවා. අසතිමත් ගාව හිටියොත් Tamange සතිය එන්න නැතිලා. ඒ නිසා අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ සත්‍ය සත්‍ය මෙන්නට මංගල සූත්‍රයේ බලන් තියෙන අදීවනාච බාලාණන් කියන එක තමයි අපි කරලා තියෙන්නේ. දැන් කොච්චර සතිය වැටුවත් ඒකට ඇහිදල් කුලිට වතුරක් කළා වගේ හිටින්නේ නැහැ. කවදා හෝ තමයි තේරුනොත් මේක ඊගාව තියෙන එක තමයි සත්පුරුෂ සංසේවනේ. ඒක තමයි මංගල කාරණාව. ඒ මංගල කාරණාවට තාම ඒ කියන්නේ අපි සමාදාන වෙන්න පින් අනුමෝදන් වෙන්න කැමති නැත්නම් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අසත්පුරුෂන්නේ කියනවා. ඒ කියන්නේ අතිරූප නොවන තැනක දේශවාසයක ගත කරනවා. සතුටු නොවන දේශ වාසයක් ගත කරනවා. සිංහනෝල වෙන්න කැමති පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? ප්‍රතිරූප දේශ වාසයක ඉන්න කීයක් කියලා තමයි සත්පුරුෂයත් එක්ක. සද්ධර්මයත් එක්ක ඉන්න ඒකට ඉබේම නිකන් ඉම්බයි දී. නිකන් අවශෝ අවශෝෂණයක් සිද්ධ වෙනවා. උච්චර භවකාරයක් කොනක් හැදෙනවා. ඒක සමාදන් වෙන්න පුළුවන්. ඒක යම්කේ සීමාකාරී ක්‍රමයකට අරගෙන නිවන් දක්වන්න බෑ. නමුත් නිවන්ට අවශ්‍ය කරන විදිහට ආසන්න කරුණු අති සමාදම් වෙන්න පුළුවන්. සෝනස්ස වර්තමානයේ මෙඩිටේෂන් මයින්ඩ්ෆුල්නස් ආදී පැතිරී යන්නේ මනස සංසුන් කර ස්ට්‍රෙස් නැති කරන, ලෙඩ දුක් අඩු කරන යනාදී ශාරීරික ෆිසිකල් බෙනිෆිට්ස් සයිකෝලොජිකල් බෙනිෆිට්ස් අත්දකින් පමණයි. මට එය සම්පූර්ණ බුදුදහම පැත්තකින් පැහැදිලි කිරීමක් කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඔය බටචාරා වෙනකොටත් ආයෙ වික්ෂිප්ත වෙලා කිසහගත වෙනකොටත් ආයෙ වික්ෂිප්ත ඉස්සලා මේක තනියම කරන්නේ. හීල් කරන්න පුළුවන්. ඊට පස්සේ තෙරපි දෙන්න. පස්සේ තමයි ප්‍රිවෙන්ෂන් දෙන්නේ. කෙලිම කියවනේ මේ කිසහගත වෙන දරුවෝ හනික කරන්න පුළුවන් කියලා. දරුවෝ හනික කරන්න පුළුවන් මට අපලාට අප මිටක් දෙන්නේ. ඉතින් අම්මන්ට ආවනේ ලොකු කණක් එනවා. දැන් මේ දරුවෝ ආයෙ පණේනවා. මේ ශාස්ත්‍රඥයන් කතා කරන්නේ හැබැයි නම් කි මෙහෙමයි මැරිච්ච නැති ගෙදර කියන්නේ ඒක ඇහුනෙත් නැහැ මේ අන්නේ අදිසිය මේ බරු අරගෙන යනවා නම් මේ මේ මැරිච්ච නැති ගෙදර ඇහුන්නේ නැහැ යන්නේ නැහැ කියලා කිව්වා අයියෝ මට අලි බුදු දුකක් මතේලා තියෙනවා පොඩි වෙලක්ම තියෙනවා අබ මිටක් දෙන්නේ අබ දෙන්නම්කෝ සේරුවා අබ දෙන්නම්කෝ කුසලකෙන්නේ මැරිලා නැති ගෙදර අවුලක් කරනවා ඉතු කතා කරන මේ ගේ හේතුව විතරයි මේ කප්පච්චි මැරලා ගිහින් ගත්ත විතරයි දැන් මේක දෙන කියලා ඔන්න එතන කියනවා. ඊගාට තාමිනියක් කරන ගේ ඇතුලේ. යාන්තියට අගකෝ වේද මරණය කියන එක තේරිලා හිතාගත්තා මේ දරුවා දැනටවත් නැදිලා ඔන්නක විසිකරනවා. අනේ සාත දරුවා ගත්ත දෙවිතයම ආවට ගන්න කිව්වා. ඒකට තෙරපි එක කිවිච්චි පැත්තට ඇවිල්ලා. කතාචාරාවත් හෙළුවෙන් ආවේ. දරුවෝ දෙන්න ඉවරයි. මිනිහක් මැරිලා උඹහක් උඩ ගිහිල්ලා අම්මා තාත්තට තෝරන ගිනි සහෝදරත් එක්ක එංගේ දෙතිත් නෑ යාකුසේ දකුණට මැරෙන්න ගහනවා වතුර දකුණට මැරෙන්න ගහනවා ඉන්නක් දකුණට දුමක් දකුණට මැරෙන්න ගහනවා මොකද ඩිලීරියම් වෙලා කඩාගෙන වැටෙනකොට නම් හිතේ පිටුපස්සට එතකොටම ළඟින් කෙනෙකුට සරු කලවලා අඳින්න දුන්නා ඊට පස්සේ තමයි වැඩ ටික ඉස්සෙල්ලා තෙරපි අවශ්‍යයි දැන් තෙරපි එක තෙරපි එක සඳහන් විවර කරන්න ගියොත් ඒක බිස්නස් පුලිසම් කියලා කියනවා. ඇමරිකාවේ තියෙන බිස්නස් පුලිසම්. ඒ නිසා අපිත් සතු වාදයක් අපිටයි. ඒ නිසා අපි මයින්ඩ්ෆුල්නස් කියන එක ආගත්තේ අපි සතු පාසල් දෙන්න. මයින්ඩ්ෆුල් ස්කූල් කියනක ඕනේ නම් රික්ෂන් එකක් බලලා හොයාගන්න. ඒ අපිට බෑන මේ සතු පාසල මෙලොවක් උඩ තේරෙන්නේ නැහැ මොකද මේ සතු පාසල කියන මම දැන් මං කෝ දැන් තේරුණොත් මයින්ඩ්ෆුල් ස්කූල් කියලා අර කුණු හරපිට කරලා බැනුම් ආන්නේ අපිටනේ. ඒකට ලැන්ඩර් බැනුම් ආන වැඩ කරලා ඉවරයි. අපි අපි පාසල කියලා දෙමළෙන් ගන්න උඩ විලුප්පනරෝ පාඨාවයි. විලුප්පනරෝ දැම්මත් ඇති උඩ විලුප්පනරෝ කියලා දැම්මයි. මේක ඉංග්‍රීසියෙන් දැම්මා මයින්ඩ්ෆුල් ස්කූල් කියලා. එතකොට ඒක වෙනම වෙනවට දෙන්නේ මොකද්ද සිංහල ප්‍රශ්නයක් තියෙන්නේ. අපි පාඩ. කාටවත් තේරෙන්නේ නැහැ. අනිත් අපි ගමඩ දිනන දම දකුණෙන් කපලා කියන්නේ. ඒසා ඒ කොයි විදියකින් හරි බිස්නස් වල කරගියොත් අපි කොහෙන් ගියත් අහු වෙනවා. නිසා අපිට දැන් ආගෙ දෙන්නේ මේ දෙකකට වැඩි හෙදකම හොඳයි කියන එක. ඒ හෙදකම වෙනකොට අර වෙදකමේ තියෙන අසහනේ පොඩ්ඩක් දුරු කරලා දෙන්නත් අපි ළඟ අභිත්‍යක් තියෙනවා. අභිෂේ දැවෙන ප්‍රශ්න ඉවර කරලා දෙන්න ඕන. ඒකට සතහට වෙන බව දුකට වේදා ගන්න කියලා බුදුජානහන්සේ සෙත්තිලි දෙනවා ಗುಣ හොදා. ඒ බව දුකට බෙහෙත් දෙන්න ඕන නැත්නම් බුදුහාමර බ්‍රහ්මලෝකිනවා වෙනවනේ. ගාන්ධාරයක් වෙනවනේ. දෙන්නේ නෑ උඹට තියෙන දාඩිය ගන්න මටත් තියෙනවා. ගරුඩක්කෝ මටත් කියනවා ඔක වෙනකොට මෙහෙමයි වෙන්නේ මෙන්න මේ කොට මේ කියලා දීපන් කියලා බේත් කරනවා. ඒ කතාවින් ආන්දරු බෑයෙම වෙද්දු. ඒ ආන්දරුන් ගුලිය දීපන් ඕන වෙනකොට බඩේ ගැටුව තමයි. සාදිසි දවසක් ආන්දරු දාන්න ගිහලායේ මොනසේ කලබල වෙලා දුවන එලකවල අනේ ආන්දරු නෙමෙයි මම ළමයට හොඳට මොනවද බඩේ. දැන් නම් බඩ ගන්නවා අහිය මාන්නේ. ආන්දරු මේක අත දාලා බලනවා ඒත් මේක ගේන්න මතක නැති. ඒත් පරිසරයක් ගහනවලු මේ දුරුට්ටක් විතර එක ඒ බෙහෙත් කුලියයි කියහම එමෙහිට කීක කතාව මෙලිකල කුණු ටිකක් මේක මේක කළා ගන්නවා. හරි අත ගන්නවා. වැඩි පහරි ගස්සලා වල මේක මේ දෙහි ඇතුලේ මේ ටීකට දෙන්නේ. ආ අපි කියනවා. මාත් සෑහෙන විදිහක් දැන් මම වෙන දේවල් කියන්න ගත්තොත් එහෙම පොත් ලියලා කරන්න ඒ ලහට මේ මේ මේ අන්දර පිස්සු දෝයි මේ ආණි වංගල ඇවිල්ලා මේක කරන්න පුළුවන් කියලා පෙන්න වැඩන්නේ යහමද සාමාන්‍ය හැරමිටියේ මේ උඩ කොනේ පොඩි තියන ඩප්පියක් ඒකේ දාගෙන යන්නේ ඔය බෙහෙත් ටිකක් හරි මේ දිනන සර්පෙක් කෑවොත් කොයි දෙයක් කරුවත් ඇත්තම මේ හාමුදුරනේ අතගුණේ විතරයි තියෙන්නේ වෙන මොනක්වත් නෑ ඔය අඹලාවත්තේ හාමුදුරු මේ අඹලාවත්තේ අපි සාමාන්‍යනිකව පටන් ගත්ත හාමුදුරු පඤ්ඤාකාර හාමුදුරු ආ ඒ හාමුදුරුත් එක්ක මේ ඒ හාමුදුරු කේන්ති ගිහිල්ලා ගතලා තියෙනවා වෙන නිකායක නායක හාමුදුරුවෝ ඊට මේ හාමුදුරුවෝ බැලලා ගිහිල්ලා පස්සේ අඹලාවත්තේ හාමුදුරන්ට කුෂ්ඨ රෝගයක් ආවා මොන බේදේ කියලා ගංගා අර හාමුදුරුවෝ අන්තිම දක්ෂයි කුෂ්ඨ රෝග වලට දක්ෂ. දැන් ඉතින් බැනපු එකනට වෙදකම ඉඳලා තියෙනවා. යන්නේ නැතුව කැපකාරයි. ඒක ගලන අඹ පොත්තක් කියලා බලන්න කිව්වා. හින්ට් එකටත් එක්ක. අඹ ගාවත් එනවා. මේක ඔක්කොම හොදි ගන්නවා. සම්පූර්ණයි. අඹ පොත්ත ගල්ලා සේවල පට්ටේ තියලා බලන්නේ කියලා. කිව්වේ හින්ට් එකට. මොකට බැන්නා. කොහොම බලවන් මගේ බේද කියලා. බැන්නේ අඹ පොත්ත. සම්පූර්ණයි. ඒ නිසා මේ තෙරපි එක දැනගෙන ඉන්න ඕනේ. ඒක මේ ඒක කැපිටලයිස් කරලා මිනිසුන්ගේ තියෙන අසහනයක් පවාගෙන කන්න නෙමෙයි. ඒ මිනිසුන්ට ඒ වෙලාවේ සාන්තියක් දෙන්න ඕනේ. දීවි ඉවර වෙලා ඒකෙන් බඳ ගන්නවා. බඳගෙන හෙදටම දාන්න. හෙදටම කවදාකවත් කවුරු අල්ලන්න බෑ. මොකද හෙදටම කවුරු ගණන් ගන්නෑ. නැහැ. හෙදටම විකිණෙන්නේ නැහැ. හෙදකමට විකිණෙන්නේ. එතකොට ගානකට ඒකෙන් දැනගන්නත් ඕනේ ඒ පුද්ගලයා බඳ ගන්න එකට උදව් උදව්වක් කරලා ඊට පස්සේ හෙදකම දීගෙන යනවා. වේදනකට එනකොට වේදකම සඳහාම එනකොට කනවත් වෙන්න ගහලා ගන්නවා මේ උඹලා වේදකම් කරන්නේ නෙවෙයි මම පැවිදුනේ. ඒක දීක දොස්තරෙක් කම්බියක්. මම වේද හෙදකමක් වේදකමක් කරනවා නම් හෙදකමට වගලා ගන්න කුඩු මුල විකුණ ගන්න. පළවෙනි කුඩු මුල විකුණ ගන්න අල්ලනවා. අල්ලුවා දරුවෝ විදිහට කුඩු මුල ගහන ගහන ගහන. ඒ නිසා මාකට් එකේද දොස් කියන්නේ යන්න එපා. අපි ලංකාවේ කොහොමද තියෙනකම් මාකට් එකට අපි හම්බෙන්නේ. ඒ කිසිම මාකට් රිසර්ච් එකකට අපි අහුවෙන්නේ නැහැ. අපි ලංකාවේ නැත්තම්. ඒ දාන සොක්‍රටිස් කියාලු යාගේ ගෝලෙක එක ඇතන්ස් නගරිය කරා. ඒකට ඇතන්ස් කියලා කියන්නේ ලෝකෙට ඔක්කොම බඩු වලින් පිරිච්ච තැන. ඉතින් මිනිස්සු අර කෑවහම විකුණනවලු හෙට්ටු කරනවලු බඩු ගන්නවලු. ඉතින් මෙයා හාණ්ඩ යනවාට කියලා මෙයා පව් කරලා පස්සේ දුවනු ගෝලයට කරලා බලන්න මේකේ විකුණන්නේ නැති දෙයක් නැහැ. හැම කෙනාම හේතු කරගෙන ගමන් මට මොකක්වත් ඕනේ නැහැ මුළු තරම් ආශ්චර්යයක් ඊළඟට තියෙන මොකක්වත් මට ඕනේ නැහැ මට වැඩන්නේ නැහැ ඇඩ්වර්ටයිස් මොනින් මට වැඩන්නේ මට මොනවා හරි ඕනේ මම ගිහලා හේතු කරලා ආකට වැඩි මේ කොහොමද කියලා බලවල ඉතින් මගේ ගමන ගැප්ප කරලා හේතු යනවා මේ මගේ කෑදර ගමන ඉතින් දැන් මට ඕනේ නැත්තම් ඉතින් මොනතර ආශ්චර්යද කියලා හිතන නගරයක් මතින් යනවා මොකක්වත් ඕනේ නැහැ අපි දිවි ලෝකෙ මැදින් යනවා මට මොකක්වත් ඕනේ නැහැ. බ්‍රහ්ම ලෝකෙ මැදින් යනවා මට මොනවත් ඕනේ නැහැ. අපාය මැදින් යනවා මට මොනවත් ඕනේ නැහැ. අහුවෙන්නේ නැහැ. ඒ අපි ඒ තැන් වලට හොක් වෙන්නේ අපේ සිත් කැඩ කරනවා. එනිසා අපිට කැඩකම තියෙනකම් මාකට් රිසර්ච් නතරේ. උන් දන්නවා මිනිස්සයා කියන රටා බල්ලෝ අසුචිත කැමැති වගේ කෑවේ නැත්නම් ගඳ බල්ලවත් කියන නැත්නම් බල්ලට ඉතේ ගැක්කුවා. ගඟේ කෙරුවත් ඇවිල්ලා. ඊහරි මිනිස්සයා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් තියනවා කිව්වොත් අදාහරි බලන්න ඕනේ. ඉතින් අරුව දන්නවා මාකට් එකේ තලන්නේ. ඉතින් බුද්ධ ජනනාදී කියන්නේ ඔබ ඇතුලේ පිළිගන්න. කවුරු කොක්ක දැම්මත් ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒ අද මාකට් රිසර්ච් කරන්නේ මෙඩිටේෂන් තමයි. මයින්ඩ්ෆුල්නස් එකක් තමයි. නැත්නම් ඒක නේ චෝදනා කරන අය හෝ ඒකට අහුවෙන අය හෝ ඒකට හදන අය මම හිතන්නේ මානසිකව සෞඛ්‍ය සම්පන්න කට්ටිය ඔක්කොම නිදු ඒ ඒ උගන්නන මිනිස්සු ඒකට අහුවෙන මිනිස්සු ඒකට බනින මිනිස්සු ඒ තියෙදි පුර තියෙන හැකියාවක් කියලා කරගන්නපත්තානේ ඒක බලන්න කාටවත් නැහැ ඒ කොච්චර චෝදනා කළත් මේක වැඩේ විඥානාගේ පවිත්‍ර විතරු නෛර්යානික සත්‍යර්මයක් කියනවා. ඒකට මොනවාක් කරන්නේ? ඒකට කාටවත් නරකට නරක නාමයක් ආරූඪ කරගන්න බැහැ මොකද මේක පිළිතුරු චේතනාවෙන් කරන්නේ. ඒක දන්නේ නැති අනික් කට්ටිය පිස්සෝ. ලිට්ටු. භාවනා කරන්නේ කොයි එකක් අල්ලන්න බැහැ. මේ ලිපි කරත් මම ගැන කර්මා කරලා මේ මූලික පිළිතුරු උපදෙස් ටික කියවනවා. සතිය. ඒක හැම වෙලාවෙම පුළුවතර වඩන්න. ඒකට මේ ප්‍රශ්නට උත්තර හම් වෙන්නේ අපි හිත සුව වුණාට පස්සේ. දැන් ප්‍රශ්න නෙවෙයි. ඔයගේ ප්‍රශ්න නැත්නම් අපිට කිසිම අයිතිවාසිකමක් මොකුත් නැහැ. විසඳලා ඉවර කරන්නත් බෑ. ඒ වෙනුවට අපිට පුළුවන් සතියින් ඉන්න හැම චිත්තක්ෂණයකම පිච්චිකතියක් දැනෙනවා. ඒක දැනෙන්නේ නැත්නම් මෙහෙම ඕන වගේ කියන්නේ. දැනෙන්නේ නැත්නම් එනකෙ බුදු ආමරට වැටෙනවා. මේ සතිය කියන එක ආවම ඔය ප්‍රශ්න නෙවෙයි එන්නේ උත්තර රාශියක් එනවා. සත්තාන විසුද්ධිය තමයි විසුද්ධිය පහළ වෙන්නේ. ඒකවල කියන මේ ප්‍රශ්න විසඳලා කද්දාකටෝ කියලා ඒක බුදුජානනාංශයේ කියන්නේ මේ මොහොත බාල්‍ය කරන් ගිහලා හිතින් දහනවා කියන්නේ. කදාපත් නිදා. ඉතින් එක්කම ජීතු වේ වේ ජාම බේරගන්න කියන එකයි තියෙන්නේ. ඒක හරීම අටුම ක්‍රමයක් මට කියලා තියෙන කතියේ අවුරුදු 40ක් දැකීමෙන් කතා කරන්නේ කිසිම තැනක වැරදිලා නැහැ. අන්තිමමයි ඕන බිස්නස් එකට සතිය දාලා කෙරුවොත් පටන් ගන්නකොටම දන්නවා එන දෙයකට ලෑස්ති වර්ධින්න කියලා දැනගන්න. ඒ නිසා අද අපේ යුගයේ අපි විදලා තියෙන දේ හරියම ලස්සනයි. මේක පවා සතිය පවා සර්ජින පාවිච්චි කරනවා. නමුත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද උත්සාහනස්සේ දේශනා කරපුවා දාන තියෙනවා. ඒ කායනෝ හැම්බිකවේ මඟෝ කියන කාට කතා කරන්න බෑ. ඔය ඕන කෙනෙක්ගෙන් අහන්න කාටද ඒක බොරු කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒක වැරදි අදහසෙන් කරනවා නම් වැරදි අදහසෙන් විකුණනවා නම් වැරදි අදහසෙන් චෝදනා කරනවා නම් マシンਾ মান গিতা сана কি নি কে হয় না আপনি মেকিন сана sene pe sakina ইগু না ম না বিজনেস আছে আপনি করতে নো আপনি না আপনি নিয়ের দোর হোর গালা কি না এর মানে সাইলেন্স বন কি আপনি সাইলেন্স বন করতে না আপনি করনা আপনি লাগে বিজনেস সুল না আপনি চోధনা করনে ইয়ান না আপনি আവശ্য দরকার আংশিকতা তে কি তিন আংশিক কাম করলা তোও তা হেই দিও මෙය ඊයේ සාකච්ඡාවට බඳුණු සීලය පිළිබඳ ඇති ගැටලු කිහිපයක්. පළවෙනි ප්‍රශ්නය. සිල්පද සමාදන් නොවී අදාළ සීල රැකුවත් මෙම සිල්පද ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇති කුසල් ලැබෙන්නේ නැති. දෙවැනි ප්‍රශ්නය සමන්ගේ පාලනයෙන් තොරව සිල්පද ආරක්ෂා කර ගැනීමට නොහැකි වන අවස්ථාවක උදාහරණයක් ලෙස අටසිල් සමාදන්ව ඇති විටක ගීත වාදනය වන බස් රථයක ගමන් කිරීම සෞඛ්‍ය හේතු මත විකාලේ ආහාර ගැනීම මත විකාලේ ආහාර ගැනීමට සිදුවීම එම අවස්ථාවට පෙර එම සිල් පවාරණය කළ යුතුයද පළවෙනි කීයේ තියෙන්නේ මේ ඊයේ පදයක් කියන සමාදාය සික්කති සික්ඛාපදී සික්පත සමාදාන් වෙලා කරන්නේ ඒ කියන්නේ සමාදන් වෙන්නේ නැතුව තකින්න පුළුවන්. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒනට පස්සේ තමයි අපි සිල්පද වලට කරන ලෞකික ප්‍රති සමාදන්ව રાખીએ. ඒක දැන් මම කරපොතන. මට දැන් ගන්නවා සමාදන් වෙන්න යන්න එපා. ඔබ සිල් පුළුවන් තරම් ආරක්ෂා කරලා හිටපන්. ඉස්සර කඩලා හිටලා මම හොඳටම දන්නවා සිල්පද කැඩීම මගේ විනෝදාංගය. කඩේම නතර කරලා રાખીන්න පටන් ගන්නවා සමාදන් වෙන්න. ඊට පස්සේ සමාදන් සමාදම් වෙනවා කියලා කියන්නේ මේ උසාවියක දෙන තීන්දුවක් නඩුකාරයාට විතරක් නෙමෙයි මේ මේ ලෝයස්ටර්නේ මුළු උසාවියටම තේරෙන විදිහට දෙන්න ඕනේ සාධාරණ සාධාරණ යුක්ති යුක්ති සාධාරණ යුක්තියක් වෙනවා. ඒ වගේ සමාදම්ව රකින්න එක්කන ශාසනයට ගරු කරනවා බුදුහාමරට ගරු කිරීමක් කරනවා මම බාප්නෙන් දාලා නැතුව කරන්නේ මම දකින්න දෙය තමයි ඔය රෙඩ් ක්‍රොස් එකට එහෙම නැත්නම් මේ ලෝක සංවිධානයත් ඒගොල්ලෝ ශිල්පද මොනවක් හදන්න බෑ අහිංසකයන් උදව් කිරීම බහුපක්ෂයක් ඒගොල්ලෝ. ඇයි කියලා දන්නේ නැහැ. විතර වෙනම තිබි ලෝක තියෙනවා කියලා මං කියන්නේ. ඒ ඉතාලියේ තියෙනවල මොනාස්ට්‍රීස් ඒවා ඉන්නවා මෙඩිටේටිව් මන්ක්ස්ලා කැතලික්. කෙන්දි ගියාට පස්සේ ආය කවදාකවත් මිනිය ගන්නවා මිසක් අයියට එන්නේ නැහැ. කවදාකවත් කාන්තාව පේන්නේ නැහැ. ඉන්නම දෙන්නේ. කවදාකවත් සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරලා තියෙනවා. කාමර දෙකක් තියෙනවා. භාවනා ශාලාවක් තියෙනවා. ඒකේ තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. ඉතින් ගත කරන කට්ටිය ඇයි සල්ලි පාවිච්චි කරන්නේ නැති කියලා දන්නේ නැහැ සමාදන් වෙලක් නැහැ. කාන්තාව සමග සාවාසී නැත් කරනවා කියලා සමාදන් වෙලක් නැහැ කරන්නේත් නැහැ. ඉතින් අපේ බැවිතුන් ඇවිල්ලා ඩෙන්මාර්ක් කාමරෝ කෙනෙක් යාගේ තාත්තා ඉතාලි ජාතික ඉතින් මං කියවා කියලා හෙන්නේ අපි ජොලියේ ඉන්න කැලේ ඉන්න කොච්චර වාසනාවන්තද කියලා. ඔබ බලා තියහන් මට සාහිත්‍යක මට නැනක පැවිදිච්ච එක. මොන ඔබකට වෙනනම් මෙන්න බලන්න මොනස්ටිස් බලන්න. නෝ අපි මිනිස්සු කවදාකවත් දැකලා. ප්‍රයිමසිකේ ජාතික වස්තු ඒ අනිවාර්යයෙන්ම කරනවා. ඒ උපවාසයට පුළුවන් ද කවදා හරි උපවාසයේ උන් කියන විනය දැනුම මේ හාමුදුර කෙනෙක් හම්බ වෙලා. ඒකට හාමුදුර තමයි මනුස්සයා කියන්නේ. මේ සල්ලි පාවිච්චි කරන්න එපයි කියලා බුදුහාමුදුර කියපු කාරණාව කියලා දෙන්නේ. අන්නම තමයි කොමියුනිකේෂන් ගැන කවදාකවත් මේක වෙන්නේ නැහැ නේ හඳුනන්නේ. ඒ විශ්ිනේ වෙන ලෝකේ කවදාකවත් හරි දැකලත් නැහැ පාවිච්චි කරන්නේ. කියන්න පුළුවන් නම්. එතකොට මේ කාන්තාවන් සමග පවතින මේ සම්බන්ධතාවය භ්‍රමචර්යය. ඒගොල්ලෝ 100% අකින. සමාගම් වෙලත් නැහැ, දන්නේත් නැහැ. ඔබවහන්සේට දැනුමක් තියෙනවනේ බුදුහාමගේ පොත කියවලා ඇයි කිය අන්න පුළුවන් නම් කියලා දෙන්න බෑ. අද කොහොමද ඕකේ සම්නිවේදනයක් වෙන්නේ? අද සංවේදයෙන් තියෙන පහළ පන්ති අකුසස් පන්ති කියලා අපේ තානේ කියද දන්නේ නැහැ. ඒ නිසා විශාල පිටසක් වෙනවා. මම ඇමරිකාවට ගිය වෙලාවේදී එක්කෙනෙක් හම්බ වෙන මැදට පස්සේ තියෙන දිජාලි කරනවා. අර වගේ මම බැන්න අන්දරම උඹලා කියන්නේ ඇමරිකාවට ගිහලා ඉන්නවා යකෝ ලංකාවේ තියෙන දයක් කරන්න හිටු කියවුවා. ඒ මේ කියලා බැන්න. ඒක නම් කෝකේ ඉන්නේ පයින් පුණ දෙයක් තිබුණා කන මිනිස්සු කියලා. කොහොමද දන්නේ? ඒකේ ඉන්නවා මේ මිනිස්සුන්ගේ චර්යාව අපේ ආන්දෝලනට පිළිවෙතයි. මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි fully conscious. උන්ටටම සල්ලි තියෙනවා. මිනිසුත් ඒක ආශ්‍රයක් නැහැ. සම්පූර්ණ ගත කරන්නේ කතා හරපයකට තුඹ වරින් පලයන් කියලා කතා කරන්නේ. fully conscious. වාසේ දන්නේ නැහැ ඒක. මොකද දන්නේ නැහැ ඇත්ත. මම හිතන්නේ ඇමරිකන් කාරය ඇමරිකන් කාරය. ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ අපෙන් ගිය එක කියන සාමාන්‍යයෙන් ඒක පවුලකට ගිහලා ඔබ අද කතා කරනවා. වෙනසේ මේ මිනිස්සු දන්නවා බුදුහාමර මේවා කරේ හේතු කරුණු සහිත. ඒගොල්ලෝ දන්නේ නැහැ හේතු කරුණු නැහැ. සමාදම් වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ හැදිච්ච මිනිස්සු. මේ ලෝකේ දෙන මොනක්වත් බලන්නේ නැහැ. ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ගහකට ඕලයකට හිතාවක් කරන්නේ සමාදම් කරන්නේ. ඒකට වැඩි සමාදම් කරන සීලයක් නැකමක් තියෙනවා. ඒකයි සමාදාය සික්කති සික්කපරි. ඊගාට කියන එක පච්චකීත වායක විසුද්ධ දර්ශනයේ මේ ශික්ෂාපදේ තියෙනවා. Tamange ඉන්න පන්සලට පෙරහැරක් නටනට ආවට ඒක ඉස්සරහින් ගියාට ඒක මම කරපු දෙයක් නෙවෙයි. හැබැයි ධනේලයන් ළමයි වෙතිලා කළොත් අපි. ඒක හොයනවනේ කියන්නේ. මොන නටුන් තියෙනවා, වටසු නටුන් තියෙනවා, වට්ටක නටුන් තියෙනවා, රිලා නටුන් තියෙනවා, කොයි එක නටුවක් ප්‍රශ්නයක් නෑ. Taman හිතන මොනවා නටුවක් ප්‍රශ්නය. ඒක බලන්නේ කියොත් එතකොට ඒක චේතනාවක් තියෙනවා. විකාර භෝජනයක ඒ ශික්ෂාපදයේ හුඟක් ශික්ෂාපද තියෙනවා. ඊළඟක සානාපත්ති කියලා ආපත්‍යක් නැහැ. ගියේ මේ විකාර භෝජනයේ කේම නැහැ. ඒක උනත් නැතත් කෑවොත් ආපත්‍ය. ඒකට බුදුනාචි බෙහෙත් ක්‍රමයක් කියලා දීලා තියෙනවා. නැත්තම් ඔය වගේ ගන්නතේ සිප්පදේ වාරණී කළා. ඊට පස්සේ ආයෙත් සමාරණය. ඒක ඒක චේතනාපූර්වකයි. ඒක ඉතින් කියන්නේ ආසනන්නේ සංඥා විමුක්ඛ කියලා. 12 හරියට වෙලාව දැන හෝ නොදැන 12න් පස්සේ කියනකොත් දැනගත්තත් නොදැනගත්තත් තමයි. අධ්‍යයනයේ හරියට දැන හෝ නොදැන. අධ්‍යයනය කියන්නේ බොහොම සූක්ෂම දෙයක් එහෙම වෙනවා. අපි මේ ලයිට් මේ ඩේලයිට් සේවිං වලට පැක් එහෙම කරනවා. ඒ කොයි එක වුණත් ඉරාවරට ගියාට පස්සේ බලද්දී දැනගත්තත් නොදැනගත්තත් තමයි. ඉතින් ඒක නිසා එහෙමනම් අපි සමගන්ව වෙන්න ඕනේ. අපි වැඩමුළු පටන් ගන්නකොට කියන මේක කරන්නේ අටසිල්වල. අපි බේස් එක ඒකේ. අපි ප්‍රේක්ෂා මේ ක්‍රිකට් එක පටන් ගන්න ඉස්සෙල්ලා. ඒ පළවෙනි ක්‍රිකට් එක 2010 කරනකොට 30 ගානක් හිටියා අපිට. ක්‍රිකටර්ස් 18 දෙනෙක් රැයට කවුන් ඉඳලා තියෙනවා. ඉතින් කුසි වැඩ කරන ආර්ය අයියා කියලා කියන කන්න බෑ කියලා. එතනින් මම කතා දෙකක් නැහැ. රෙසිඩෙන්ෂල් එනවනම් ශික්ෂාවල තියෙන්නේ ඊට පස්සේ රිට්‍රීට් ඕගනයිසර්ස් තමයි ඒක සාකච්ඡාව කරා. මම කවි කල්ලාතු ඩික්ලෙයාර් කරනවා නම් මේකයි සත්‍ය කියලා කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. අපි මෙහෙම කියනවා දැන් ප්ලේන් එක නැගිලා කියලා ටිකට ගොඩ තහනවා. ඊට පස්සේ නැගිලා ඉවර වෙලා ඉවර ටික ගියොත් හරි ටොයිලට් එකට ගිහලා ඉවරට ගාලා ළමයි ගියොත් හරි ඉතියා යන්නේ නැහැ. ඒ නිසා අපි යම් යම් සම්මුති ගන්නවා. ඒ සම්මුති අත්‍යවශ්‍යද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒක සම්මුතියක් නේ. ඉතින් ඒක ඒ වගේ කට්ටිය ඉස්සරහට වගේ නැවත දීපාදවලදී සමාදම් වීමෙන් හෝ කරගෙන යන පොලේ දුසාන්ති තාසුන් චාම්බුරුමයි දෙනවම ඉස්පිතාලෙට තියෙනවා. ඒ පොඩි ආම්තුරන්ට තුන් දෙකේට ලොකු ආම්තුරකවා. දොස්තර මහත්තයා කියලා කියනවා. මේක තමයි මේ දෙන වේ සැරයි. ඇයට කෑම ගන්නවා. ඉතින් පොඩි ආනන්ද කියලා ලොකු ආන්තරෙන් අහලා තමයි කියන්නේ වෙන කුසාසේ ආන්නේ. ඒ දෙන්නම පස්සානගතේ මිත්‍ර විත්‍රම. දැන් දවස් පහකට ඉස්සෙල්ලා මැරිලා මිනිස්සයා. අර පණි දැක්කා. එයා ගිහිල්ලා ලොකු ආන්තරෙන් ඇවලු ස්වාමීන් වහන්සේ මේ පොඩි ආන්තරන්ට ආහාර ගන්නයි කියලා. දොස්තර මහත්තයා කියලා. මොකද කියන්නේ කියලා. ලොකු ආන්තරතුමාට පොඩි ආන්තරන්ට කියන්න සංසාරිකාව ඇති කියලා කියන්නේ. ආයෙත් මොනවාක්වත් නැහැ ওই සංකාර වල කෑව ඇති කියන්නේ. ඒ නිසා දොස්තර මහත්තයාට මොකුත් කියන්න බෑනේ පුතාගේ වචනේ. ඒ නිසා ඒ වයිදී ඒක අපිට ශික්ෂාපද වෙනස් කරනවා වෙනකොට අපි ඒකට අනුව හැඩ ගැහෙනවා. ඒ කියන්නේ අපිට ශික්ෂාපදේ රකින්න වියක් ප්‍රතිබල නැහැ. අපේ කය ඉඩ දෙන්නේ නැහැ. ඒකට අපි වික වෙන වෙන හදලා දෙන්න ඕනේ පිළියම් ක්‍රමයක්. තවත් ශික්ෂාපදේ ස්ටෑන්ඩ් එකේ යාපියාගෙන. පයිගාන නැති. තව කොටසක් තියෙනවා. එම සිල් පවාරණය කිරීමට පෙර අදාළ සිල්පද කැඩුනොත් අකුසල් සිදුවේ. ඒ කියන්නේ පඤ්ඤාක්ති වර්ග්‍ය කැඩීමක්. බුදුසාංශයේ පනවල්ලාද දෙයක් පොරොන්දු වෙලා කැඩීමක්. සමහර කේකක් තියෙනවා ලෝකවත්ය. ලෝකයන්වත් කියන එක වැරදි කියලා. සමහර ඒවා දෙන බුදුචානන්සේ නිවන සඳහා පනවල්ලා කියලා. ඉතින් මේක සමාදන් වෙලා කැඩුනොත් ඒක හරියට අපි දන්නේ නැතුව මේ හමුදාව එක්කනේ දැන් නැතුව අනික හමුදාවේ බැරක් එකට ගියාට පස්සේ වෙඩි චුප්පුත් කරනවා කියන්නේ. මොකට ආවත් දන්නේ නැහැ. අනිත් වගේ ශික්ෂාපද රකින්නකොට ඒකේ සීමා මරියාදවල් දැනගන්න. පළවෙනි ඉස්සෙල්ලා ඉස්සලා කරනකොට දන්නේ නැහැ අපි අතට. අහුවෙනකොට තමයි සාකච්ඡා කරලා සාකච්ඡා කරලා තේරුම් අරගන්නේ. මේ මේ දේවල් මේ සීමා ශික්ෂාපද වල තියෙන සීමාව. මේක එහාට ගියොත් කැඩෙනවා. මේක ඇත්තට කැඩෙන්නේ නැහැ. ප්‍රමාණ තියෙනවා. ඒක කොහොම ඉගෙන ගන්නවා කියන එක ඔය කරයින් කරන්න බෑ. අන්තික ඒක Taman කැපකිරීමක් ඉක්මීමක් එහෙම නැත්නම් ශික්ෂාවක් සඳහන් කරන්නේ. එයා කල්චර් කල්චර් කෙනෙක් වෙන්න හදනවා. මොකද සදාචාර සම්පන්න කෙනෙක් බවට. අපේ ක්‍රමයේ කිසිම සදාචාරයක් නැති ලෝකයක් මේක. මේ ලෝකේ කියන්නේ පිස්සු ලෝකයක් මේක. වල්බූත ලෝකයක්. ඉතින් ඒකේ ඉඳලා යම් කෙනෙක් සදාචාර සම්බන්ධ වෙනවා නම් පුළුවන් තරම් උදව් කරන්න ඕන. ධර්ම ක්ෂාත්‍රිම කරන්න. නමුත් ලේසි නෑ. ඔය කියන විදිහට අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට උපරිම සීලයක් අතර ජීවත් වෙනවා කියන එක ඒක පොඩි දෙයක් නෙවෙයි. නිසා සීලවා හෝති න සීලමයෝ කියලා බුදුසසුන කියනවා. සීලෙන් හටගත්ත කෙනෙක් වෙන්න යන්න එපා. හිතියට වැඩිය සීලවන්ත වෙන්න උත්සාහ කරපන්. සාපේක්ෂව සීලවන්ත උත්සාහ කරන නිසා නිරපේක්ෂ සීලවන්තයකමක් මේ ලෝකේ කරන්න බෑ. ඒකයි ඔය මේ නිකන්තනාත පුත පාර යනකොට පාර අතුකකා ගියා. මොකද සතෙක් වගේලා මැරෙයි කියන්නේ. වතුර බොනකොට නම් අපි පෙරලා බොන්න ඕනේ. නමුත් එයා මොකවඩම බැනගෙන යනවා ගන්න වාසියක් පෙරලා ඉන්න ඕනේ කියලා. ඒක දැක්කම මම කරන්න බෑ. යකීනේ වැරදි නෙමෙයි. වාසියක් සත්තු ඉන්නවා. නමුත් පුතේනසේ සීමා දුන්නා 4000 දෙද්දෙන් පෙරලා යන වතුරේ ඉන්න සතා සතා නෙවෙයි. ඒකට net එකට අහු වෙන සතා සතා. ප්‍රාණ කියන වචනේ බුදුහාමි දීපු නිර්වචනය. ඒ රාහකණේ පෙරලා ආපු වතුර පිරිසුදුයි කියලා බාර ගන්න. ඇත්තට අන්වීක්ෂයෙන් බලුවොත් ඒක සත්‍ය ඉන්නවා. ප්‍රැක්ටිකල් එන්ස් ඔක්කොම අවුරුදු 45 ජීවත් වෙනකොට මතුවෙන ප්‍රශ්න හැම එකෙදීම හරියට ඉඳලා තියෙනවා. ඉතින් ඒක ධර්ම විනය කියලා කියන්නේ ධර්ම වගේම විනය දරනවා. ඒ නිසා ලොකු සංකේ ලියනවා මේ සංවිතනිකාය අටුවාවෙන් අරගෙන විනය සන්දෝසා ධම්ම සන්දෝසෝ ධම්ම සන්දෝසා විනය සන්දෝසෝ කාටහරි ධර්මයේ දෝෂ සහිතනා එයාගේ විනය දෝෂයි. යම් කිසි කෙනෙක් විනය දෝෂයිත නම් ධර්ම දෝෂයිත. ඒ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රතිවිල හැදේ. ඒක හැම වෙලාවෙම දෙකම හැදෙන්නේ කියන්නේ. දෙකම එන්නේ එන්නේ අධිශීලයකට යමින්ම යමින්ම යමින්ම යමින්ම මේක තියාගෙන මේකට මම මේ අටසිල් පර්ෆෙක්ට් කරන්න හදනවා කියන එක දසසිල් පර්ෆෙක්ට් කරන්න හදනවා කියන එක වෙන පර්ෆෙක්ෂන් එකක් සිල් කරගන්න බෑ. රිලටිව් එන්නත් සාපේක්ෂව එන්නේ එන්නේ එන්නේ වැඩි කරගෙන යනවා. ඒ සඳහා ලීෂිම ක්‍රමේ සිල්ලුතුන් එක ජීවත් වෙන එක තමයි. මොකද මේගොල්ලෝ ඇට්මොස්ෆියර් එක හදලා නේදී අපිට කීලයකට ෆිට වෙන එක තියෙන්නේ. අපේ විදියට දුසිල්ලුතුන් හදන්න ගියොත් ලේන වර්ගයේ මොහොත ඉදින් හදනවා. කරන්න බෑ. ඒ නිසා බුද්ධෝත්පාද කාලවල ජාතියක් කරන්නේ. ලෝකෙ ඔක්කොම ඉන්නේ අන්ධ භූත. දැන් උනත් වැඩි ජනතාවක් අබුද්ධෝත්පාද කාලේ ඉන්නවා විතර වැඩි වෙන්නට වෙන්නේ. ඒගොල්ලෝ වෙනසක් කරන්න යන්නේ නැහැ. එදා කියනවා දැන් අපේ પરම්පරාව ගන්න කියන දෙවෙනි પરම්පරාව. දැන් දෙවෙනි પરම්පරාව හම්බෙන ඊගා තුන්වෙනි પરම්පරාව හිටන්න කියලා. ඒගොල්ල කොහොමද මේවා අව탁සිරු කරන්නේ? අපි හොඳටම කුසලයක් කෙරුවොත් අපි තුන්වෙනි પરම්පරාවේ තමයි බඩේ උපදින්නේ අපි ඊගාට. ඒකට අපි අපි ඉපදෙනකොට මොනවා තත්ත්වයක් තියෙද මේ සදාචාර කතිය. නෝම් එක ගොතෙන් ගිහිල්ලා තියෙන්නේ. වැරද්දකට අපි අපායට යන්නේ. අන්තිසන් වෙන්නේ යක්ෂ වෙන්නේ හොඳටම තියෙන කරුවොත් මිනිස්සෙක් වෙනවා. ඒකට අපි උපදින්නේ අපේ දෙවෙනි පරම්පරාවේ එකේ බඩි. මොකද වෙන්නේ? ඒ නිසා ආ පුලන්තරණයකට පරිකර කරන කරන්නේ නමුත් හැම කෙනාටම ඕන ප්‍රමාණය සිල් රකින්න කයෙන් සායුව ලැබෙන්නේ කය ප්‍රතිබල නැහැ. ඒ නිසා ඒ අනුව කැළපෙන දේ කරගෙන සීල අධිෂ්ඨානයෙන් විශ්ව කර්ම වැඩ කරගන්නවා. සීලෙක පිළිපදලා ඒ සීලේ නාමයෙන් මම මේ දේ කරනවා කියවන විශ්වගත වැඩ කරත හැකි අන්තිමට භාවනා කියලා කියන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක. you are the placebo. ඔබට ඕන ඕනි ලෙඩ සනීප කරගන්න පුළුවන්. ඒ මොකද එනකොට ඕන කියන්නේ ලෙඩ සනීප කරගන්න නෙමෙයි නේ අසවල් ස්පෙෂලිස්ට් කෙනෙක් බේත් කරනවා කියලා නේ කියන්නේ ඕන තමයි තියෙන්නේ. වච්චර ගණන් බේතක් පාවිච්චි කරනවා මම පැයෙන් පැයට බේත් කරනවා. මම නිතරම ස්පීතාලේ යනවා කියන්නේ අපි දැන් සාටි ගන්න කරන්නේ. ඊට පස්සේ ඒරම කුමන්තනේක ප්‍රතිපල. කොලෙස්ටරෝල් කියන්නේ බොහොම බොහොම ආදම් නඟුබාර නේද කොලෙස්ටරෝල් කොලෙස්ටරෝල් ඉතින් අර ආගදී මණිපා යුනිවර්සිටි එකේ වයිස් චාන්සලර් කියනවා මේ කොලෙස්ටරෝල් කියන වචනේ වෛද්‍ය ශාස්ත්‍රයේ නැහැ ප්‍රෙෂර් කියන එක වෛද්‍ය ශාස්ත්‍රයේ නැවක ඩයබටික්ස් වලට බේස් වුණාට හදලා දෙන්න ලේසි ඊට පස්සේ විවරයි දැන් කියනවා කොලෙස්ටරෝල් කියලා නෑ ඒකට කෝ ෆැක්ටර්ස් කියනවා මම ගියා කැනඩාට ගියාට පස්සේ අපේ බයියේ එහෙ රිසර්ච් කරනවා පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවා මම යකෝ නෑනේ නෑ ස්වාංශ එහෙම කියන්න බෑ එහෙම තියෙනවා මොකද පෙන්නපා නෑ කෝෆැක්ටර්ස් තියෙනවා එතකොට අපේ කොනරිස් ඉන්ස්ටිටියුට් එක ඔප්පු කරලා ඉවරයි පොතේ වල නෑ දැන් ඒක ඔප්පු කරලා දිනවා ලෝකෙම පොතේ කාට මොකුත් වෙන්නේ නැහැ ඒත් අර එදා කියපු එකට ඔළුවට ඔය අදහස් දෙන්න උනන කෝටි කීයක් ගෙවලාද? මේ රිසෙප්ට් එකේ මේක ඔප්පු කරලා බෙදේවා. හැම හැම හැම රිසෙප්ට් එකම කරා. හැම රිසෙප්ට් එකම ක්ලාන්ට් එක දෙන්නේ ක්ලාන්ට් එක දෙන්නේ මේක ඔප්පු කරපන් කියලා. ඉතින් රිසෙප්ට් එක නිකන් දරුවන්ට එක්ක ස්කෝලර්ෂිප් දෙනවා, කාර් දෙනවා, වාහන දෙනවා. ඉතින් අම්මා අප්පා දෙන්නේ නැති දෙය හිටගෙන දිවිලෝකේ මේ හදනකොට කොලෙස්ටරෝල් වල තියෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ටික දවසක් ගියාට පස්සේ සත්‍යම කියලා එනකොට පේනවා මුන්දලාගේ ඔළුවේ තියෙන විද්‍යාවද අවිද්‍යාවද කියලා. මේ මේ මිනිහට කියන්න ඕනේ විද්‍යාඥයෙක් කියලාද අවිද්‍යාඥයෙක් කියලා. ඒ නැත්තම් මුන් කොච්චර නාස්සන් වලටද වැඩ කරන්නේ කියලා. ඒ කියා බලනකොට අපේ යුගයේ විතර විද්‍යාව විසින් විද්‍යාව පස කරපු යුගයක් ඇත්තම නැහැ. ඕන එකක් කතා කරලා බලන්න බුදු කියන දේ මාත හයක් පුළුවන් නම් ස්කෑන් කරලා මාසා යනකොට බොරු. දැන් PhD එකක් කරන්න පුළුවන් ඕනම ඕනම පොතු ඇති කියලා. PhD එක කරන්න grants එනවනේ. grant එකක් දුන්න නැත්නම් ඒකට PhD කියන්නේ නැහැ. grant එක දෙන එක නා කීයේ කී උත්තරේ කියන මේක ඔප්පු කරපන් කියලා. ඒක ඔප්පු කරන එක තමයි කරන්නේ ඒක grant එක ෂුවර්. ඒක දුකේ දැනුම පාවිච්චි කරනකොට ඕටෝනේ පච්චේ ගැට ගන්න විතරයි. ඒකට ආතතික ස්ටැටිස්ටිකලි සිග්නිෆිකන්ට් කියලා කියාගත්තොත් 0.0 එක හරි තියෙන එක හරි ඉකොනොමෙට්‍රික් කරා මගේ MSc එකට මට තේරෙනවා පචයක් ඔප්පු කරන්න තියෙන ක්‍රම ඕනම පචයක් ඊට පස්සේ accounting වල ඔය ඇමරිකාවේ වෙන accounting අහන්න පුළුවන් නම් අහන්න ඇමරිකාවේ කාලාගෙන stock class American federal band එකට accounts පෙන්වනවාද කියලා කතාවක්. පුද්ගලික ආයතනයක් උන් තමයි හල්ලි අතුලාන්නේ. ඒකේ accounts පෙන්වන්න උබන්නේ නැහැ. උන් තමයි ගාන්වලට ගියේ account එක බලන්න. ඕනේ account එක කෙනෙකුට පුළුවන් අනිත් පැත්ත කරලා දෙන්න. ඔය ගියපාර රිසර්චර් එක. ඒකෙදි ඒ ප්‍රොෆෙසර් කෙනෙක් තියලා තියෙනවා ඌ A4 paper එකට සයින් කරලා තියෙනවා. ඒ බිලියන 72කට. හොඳටම දන්නවා ආර්ථිකේ වැටෙනවා කියලා වුණාට මොකක් කියන ගානකට නැහැ. මේකට උත්තර දෙනවා මේව කරනකොට මේව කරනවා. ආර්ථික වැටුණා. වැටුණට පස්සේ මූ ගෙනලා ඉන්ටර්වයුව කරනවා. වෙන්නේ ඒක දුර අහනුගේ ආක්තිනේ දැන්. ඒකට උත්තර දෙන්න. එනිසා බුදුදානහාසිකේ මේ ප්‍රත්‍යක්ෂණයක ක්‍රමයයි අද ලෝකිය හදාන පිට උපමාන ටිකයි බලනකොට මේක වැඩි හාස්‍යයක් නෑ ලෝකේ මට හොඳක් උනේ මම විද්‍යාවක් කරලා තියෙනවා. එහෙම නොකරන අපේ තමයි විද්‍යාව ගැන අමුතුම දෙයක් එකේ ගෑණි මිනිහා කරන්නත් පුළුවන් ඔප්පු කරන්න පුළුවන් කියලා. ගෑණි මිනිහා කරන ඕනේ කොට බට කියනවා. එනිසා ශිල්පදාකෙන් වඩා අපි ට්‍රූටුයි. අන්තිමට තමයි කවුරුරි හදාගෙන තියෙනවා නම් ශිල්පකෙන් පුළුවන් රෙස්පොන්ස් එකක් කීයක් දීලා හරි එතෙන් වෙලා. ගත කරනවා මිස අපි ඉන්න තැනට තම්බි කන්ද ළඟට යනවා මිසක් ආ. කන්ද තම්බි ළඟට ගෙන්නන්න උත්සාහ කෙරුවට අමාරුයි. මේ ගී පිටසක් ඉස්සරහා කතා කරනවා හොඳට දැනගෙන කතා කරනවා. ප්‍රතිම අවුරුදු 10ක් කරනවා. නම් මේ කාමුත් එක්ක කතා කරලා අවුරුදු 10ක් කරනවා. මම යනවා මෙතෙන්ද. ඉතින් යන්න හදනකොට අපේම ලොකෝ එකක් ආවිල්ලා කපුවට වගේ ඔබ අයිඩියොලොජි එක නේද මම ඔකයි ඔක් කරන්න බෑ. උඹට පිස්සුද කියලා. සයිකියාට්‍රික් කෙනෙක් කාට යනවා. ඔට්ටුයි. හැබැයි සයිකියාට්‍රික් කියන්නේ අහන්න. ඊට පස්සේ වාද කරන්න. මොකද ඒකත් තියෙන සයිකියාට්‍රිස්ට් ටික ඔක්කොම මගේ මම දන්නවා මම භාවනා කරන්නේ නම් ඔක්කොම පිස්සු. මට තියෙන ලොකු ආදරයකට අපි ලොකු ඒ කිව්වේ පොඩි මල මොකක් හරි අපෙක්ට් එකක් තියෙනවා. ඔක කරන්න බැරි වැඩක් මොකද කරන්න හදන්නේ? මේ මම කරනවා. බලබල තෝරන වෙලාවට බල කන්නත් බඳගත්තා මට නම් මගේ නිකායේ මම කරා බලනවා. මොකද ඔය කියන්නේ මම මේ ආර්ය වංශයෙන් කෙල්ලෙක් ගන්න දැම්මේ. ඒ ටික සාර එලකෝ යනවා ඊට පස්සේ ගා නෑ පොඩි මල්ලි පා පොඩි අර කතා කරලා අපි මේ සයිකියාට්‍රික් එක කරලා චෙක් කරලා හිතුවේ යනවා හිතුවේ නම හිතට හිතුවේ යන්න ඉස්සන් කි එනවා ඔයගොල්ලෝ දෙක සයිකියාට්‍රික් කියන දේ පස්සේ ආය කතා බෑ මේ මං කියන්නේ පොදුමනේ දැන් කොහොමද ගන්න ජීවත් වෙන්නේ උඹ කියන ඉතින් කොහොමද ජීවත් මම වෙනම දෙයක් මම ඩිසයිඩ් කරලා අවුරුදු 10ක් කරලා ඒ ලොකෝ එක කතා කරේ මට අපි කකමැත්තකින්වත් නෙවෙයි යාට යාට වැඩි තීර එකක් කියලා දෙන්න යයියනේ. මොකද හිතන්නේ මා. ඒ නිසා ලේසි වැඩේ තමයි කන්ද තම්බි ගහට එනවට වැඩිය. තම්බ කන්ද ගහට යන්නේ බුද්ධ උත්පාද කාලේ කම්බින එක අපිට කරන්න බැරි දෙයක්. මනුස්සත්ව ප්‍රතිලාභයෙන් අපිට කරන්න බැරි දෙයක්. ලැබුණාට පස්සේ ක්ෂණ සම්පත්තිය ඉපීමේදී අපිට යම් කැපකිරීමක් කරතයි. ඒකේ අඩුම කැපේ තමයි සීලකේ කියන්නේ. ඒ නිසා හැමදාම බලන්න මල් පූජා කරලා මොනවද කළා? සේවනාච බාලාන පංචාංග සේවනා. සේවනාච බාලාන පංචාංග සේවනා. මේ බාලයන්ට තරහට නෙවෙයි මේ. එහෙම තරහක් නෑ. මේ පඬිති අස්තු ඉන්න වෙලාවේ ඇයිවතේ මේ වෙලාවේ කරගන්න නැතුව කියන මිසක් ඒ සීලේ පිළිපදව හැසිරීමෙන් කියන්න පුළුවන්. එයා හේල් ගහ ගන්න කියන්නේ පොල් ගහ ගන්න කියන්නේ. ඒ නිසා ඒකදී ඥානවන්තයාට පමණයි සීලේ තියෙන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සීලේ තියෙන විතරයි ඥානය ඉතින් මේ දෙක අග්ගමක් කායික ලෝකේ ලෝකේ තියෙන උසස්ම ධර්ම දෙක තමයි සීලයයි ප්‍රඥාවයි මේ දෙක ධර්ම විනය දෙක වගේ එක ගානකට බැඳලා තියෙනවා. මම හිතන්නේ සම්බන්ධව අද වේමයි මට අත්දැකීම තියෙන පහෙන් පස්සේ පහමාරෙන් ඉස්සෙල්ලා මේ ඒක ඇත්තටම පහමන්නේ. ප්‍රශ්න කියන්න පිටසලා මම පණින්නේ. කවුරු හරි චෙක් කරාද ඇත්තටම ඊට උදාව? උදාව 6 10. 10. 10 වෙනවා. පායි 45 විතර වෙන්න ඕනේ. ඉරණයි. ඒ කියන්නේ පහ අරුණ නදී. අපි નિરක්ෂේ ඉන්නකොට ඊට උදාවට විනාඩි 30කට ඉහළ අරුණ නදී. මොකද අපි එහෙම නැත්තම් අපි කරන්නේ එළියට බෑලා එළිය බලන. ඒකෙදි සාමාන්‍ය උපමාන දෙකක් අපි ගන්නවා. සත්තු කෑ ගහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කල මේ අලාගිරව නෙවෙයි කුරුළු කෑ ගන්නවා. එහෙම නැත්නම් ගස්වල කොළේ නැට්ට පෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයට. ඒකට කියනවා මේ අරුණ නැගලයි කියලා. ඉතින් ඒ අනුවයි අපි තීන්දුව කරන්න ඕනේ. ඒ නිසා මොනවද කරන්න ඉස්සලා අපි එක්ක මේ ඉරේ උදාවල් අරුණ අරුණ තුනක් තියෙනවා. nautical one civil one and astrological one කියලා. අපි මේකේ සිවිල් නැටුලයිට් එක තමයි අපි ගන්න. අර ගත්ත ගියාම නාවික ඉරවුදාව, නක්ෂත්‍ර ඉරවුදාව සහ සිවිල් ඉරවුදාව. අපි මේකෙදි ගන්න සිවිල් ඉරවුදාව. ඒකේ සංඛ්‍යා කියලා. ඒක නෑ මේ ටුලයිට් එක නැත්තම් කියන අරුණ. ඒක ඇත්තටම සමහර ඔය ආත්මය වගේ ඉන්ට්‍රොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකේ අහුවත් දෙනවා. තමයි සාමාන්‍ය කරන්නේ අනිත් ඔක්කොටම කියනවා. ඒ ටයිම් ටේබල් එකේ දාන්න කියලා ඉර උදාවක්. ඒක ඒ අනුව තමයි කීන කරන්නේ. දැන් කියන්නේ ප්‍රශ්න. මම දැනගන්නේ මම ආයේ අකසේ සමාදාන වේදිකට නැත්නම් ශික්ෂාපදයක්. අතට මේක ඒ අර විදියට බලනකොට ඒ වෙලාවේ ඉර මේ අහස සුදු වෙලා සතු ගෑ ගන්න මට්ටමට ඇවිල්ලා තිබුණාද නැද්ද කියලා අහන ඇවිල්ලා තිබුණා නම් අපිට සේෆ්ටි අපි ඉන්නේ හරි පැත්තේ. එහෙම නැත්නම් ඔය කීයක තමයි තියෙන්නේ. සමාප්තය අපිට තියෙනවා විනාඩි 20ක විතර කාලයක් මේ යොදාගත්ත කාලෙ ඉතුරු වෙලා ඒ නිසා කාටල් තියෙනවා නම් අපිට අවස්ථානුකූල සභාවට නැගෙන ප්‍රශ්න අපි ඒකට සාදර වෙනවා. භාවනාව විපස්සනා කල්පනාවෙන් වෙන සතිපට්ඨානයේ වෙන එකකට ආවලාද සතිපට්ඨාන සූත්‍රය ගත්තාම පළවෙනි චතුස්කය ආනාපාන සම්බන්ධ චතුස්කයක් ඉදිරිපත් කළා කියනවා ඒක වැඩෙන කායන පස්සනාව. කායන පස්සනාවට සමත ප්‍රවේශය සහ විපස්සනා ප්‍රවේශය කියලා දෙකම තියෙනවා. ඊට පස්සේ වේදනාන පස්සනා චිත්තාන පස්සනාවට අනිවාර්යයෙන් විපස්සනා. මේක තව විදිහකට තියෙනවා ආනාපාන සති සූත්‍රය කියලා. ඒකේ සත්පට්ඨාන කියන පද හතරම තමයි කියන්නේ දීගන්වා, පස්සන්වා, සබ්බකාය පට්ඨාන වේදී පස්සන්කාය කායංකා. ඊට පස්සේ කායන් පස්සනා තව කායන් පස්සනා විශේෂ විශේෂ කායපතනේ ආනාපාන විශ්ීම සම්පූර්ණ වේදනාන පසන චිත්තාන පසන ධම්මාන පසන එතකොට සතිපට්ඨානය පෙන්වනකොට පළවෙනි හතරට විතරයි ආනාපාන ගන්නෙ ආනාපාන සතියේ පියවර 16ම පෙන්වන්නේ ආනාපානය හරහා එතන ආනාපානය හරහා දිගට යනකොට ආනාපාන කියන්නේ අනිවාර්යම කායන පසන මේ සතිපට්ඨාන සූත්‍රය හැටියට ගන්නකොට ආනාපානයට අමතරව කායපස්සනා සම්බන්ධතාවය ප්‍රමුණ 13ක් තියෙනවා. ඉරියාගත පබ්බය, ධාතු මනසිකාර පබ්බය, සම්පජඤ්ඤ පබ්බය, එහෙම නැත්නම් මේ නවසීවතික වගේ ඒ ඔක්කොම එන කායපස්සනා. ඒ නිසා කායපස්සනා දිගේ විතරක් ගියා යන්න පුළුවන්. මොකද ආනාපාන සති සූත්‍රය පුදුනාස්සේ දේශනා කරලා තියෙනවා. ආයතන ප්‍රශ්න ගන්න මොකද්ද ප්‍රශ්න කියන්නේ? භාවනාව ආනාපාන සති භාවනාව උත්තරේ මන් දෙන්න. එතකොට ප්‍රශ්න වර්ණ ගන්න. කායන ප්‍රශ්නකට පටන් ගන්නවත් පුළුවන් ප්‍රශ්න. සමතෙන් ගිල කරට අහරන්න පුළුවන්. ආනාපාන සතිය විතරයි බුදු ජානසේ දේශනා කරපු කර්මස්ථානවල සමත විදර්ශනා දෙකටම ආරම්භය දෙකටම දොරටු යොත් වෙලා තියෙනවා. අනික හැම අරමුණක්ම එක්ක සමත එක්ක විදර්ශනා. ඒ නිසා ආනාපානෙ විතර සමත විදර්ශනා දෙකටම පුළුවන්. හැබැයි චිත්තානපස්සන අවස්ථාවේදී ආනපන සති සූත්‍රයේදී සර්වඥාන්සේ අමතර වාක්‍යයක් සඳහන් කරනවා නාහම් භික්කවේ අසම්පජානක මුත්තසතිස ආනාපානක සමාධි වදාන. එනමයි මේ සතිය මොට වෙච්ච කෙනාට සම්පජාන්නේ නැති කෙනාට ආනාපානේ හරියන්නේ නැහැ. ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කියලා. ආනාපානේ හරි සියු. ඔය සමගරත් ඇම්බුලන් විපස්සනාත් ඇම්බුලන් කායන පස්සනාවත් වෙනවා. ඒ නිසා බුදුර බුදු වෙන ආන භාවනා ආනපනසති කියලා කියනවා. ඉතින් අද මේ වෙනකොට භාවනා කියන්නේ ආනාපානෙ. ආනාපානසති භාවනා භාවනා කියන වගේ නිකන් සාමාන්‍ය ජෙනරල් එකට යනවා නැත්නම් සමාරෝගේ මතයක් තියෙනවා ආනාපාන කියන්නේ ඒකාන්තයෙන්ම සමාධිය කියලා. කොහොමද ආනාපානෙ විපස්සනාට හරවන්නේ කියලා අහනවා. එහෙම කන්නේ ආනාපානෙ විපස්සනාවෙන්ම පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක අර ආනාපානය ගැන කියන කතාවෙන් තමයි අල්ලගන්න පුළුවන් ඉන්නේ ගෙස් කරන්න පුළුවන්. ඒක සුද්ධ කරා මේ ප්‍රශ්නේ සුද්ධ කරා පාවොක්සයිඩෝ. ඒ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ සමතේට මම බර මම ට්‍රාන්ස්ලේට් වෙලා හිටියේ මම විපස්සනාට බරයි. ඉතින් ඒක ඔක්කොමලා හිතුවා මම සයිඩෝ කියනවා පොරුවට විපස්සනාට හරවලා ට්‍රාන්ස්ලේට් කරනවා කියලා. ඒක මම වෙනවනේ ඉතින් ට්‍රාන්ස්ලේට් පුළුවන් නේ. ඕල්කට පුළුවන් ඕන දෙයක් කරන්න. ඒක ඔක්කොල කට අරගෙන අහගෙන ඒ කියන්නේ කාටවත් ක්‍රොස් චෙක් කරන්න. කාටවත් වෙරිෆයි කරන්න බෑ. දන්නේ නැහැ අනික තිබුණම දන්නේ නැහැ. මට මේක ලාභෙට හිටියා. ඊපස්සේ මම ගිහලා පාරවසාර කාමක තියාගෙන මම ගිහලා ඇහුවා. තාත්තු මේ විදිහට කියවට පස්සේ තාත්තු පැහැදිලිව කතා කරුවා. ආනාපාන සතිය විස්තර කරනකොට එයා කියන කතාවෙන් ගෙස් කරන්න පුළුවන්. එයා මේ කතා කරන්නේ සමථක පරිදි විපස්සනා පරිදි වෙන ස්ථිර කරන්න යන්න එපා. එහෙම කළා බලන්නේ. මම කියනවා මේක කලින් කියපු එක දැනගැනීම සඳහා කාට හරි තේරෙනවා නම් භාවනා කරන්න ගිහිල්ලා මගේ හිතේ තියෙන ශබ්දයක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලි හුස්ම කියලා කෙනෙකුට හපේලා කියන්න පුළුවන් ශබ්දයක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලි අතීත නෙවෙයි අනාගත නෙවෙයි හුස්ම තියෙන කියලා ඒක ආනපන එක පැතිකඩක් මම ඉන්නේ හුස්මේ වෙන එක නෙවෙයි කියන එක තව කෙනෙකුට කියන්න පුළුවන් මම ඉන්නේ හුස්ම විතරක් නෙවෙයි ඒක වදින්නේ නාසිකාග්‍රේද උදරයේද කියලා කියන්න පුළුවන්. උරේද ඇතුලේද අහුවේද කියලා මේ හුස්ම මම ඉන්න කයෙහි අහවල් තැන තමයි මට ප්‍රකට කියලා කියන්න පුළුවන්. ඒකට යානකන දෙවෙනි පැත්තට. තව එකක් තියෙනවා. එතන හිත තියාගෙනකොට නාසිකාග්‍රේන එතන හිත තියාගෙන මේක ප්‍රස්වාසයේ ආශ්වාසයේ නෙවෙයි. මේක ආශ්වාසයේ ප්‍රස්වාසයේ නෙවෙයි කියලා ඒකත් ආනකන තුන්වෙනි පැත්තට. මේ විදිහට කාට හරි මේ පැතිකඩ තුනම පේනවා නම් සාමාන්‍ය විපස්සනා කාර්යය කෙනෙකුට ගැටෙන වෙන වැටෙන්නේ නැහැ දෙකේ වෙනස වැටෙන්නේ නැහැ නමුත් මොහු හුස්මේ ඉන්නේ කියන එක විතරක් කියනවා නම් බොහෝ විට සමකට බලකෙනවා. මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුදුමේ සම විපස්සනාමයි එතනදී නිතරම කියන හැපෙන දන බලන්න කියලා. පාවුචාට කියන බලන්න යොමු කරන්න එපා. එතකොට නිකන් අමෝරාවෙන් විපස්සනාට කරලා දෙවිලක් වෙන්නේ හැපෙන දන වැටෙන්නේ නැතුව ආනපන වැටෙන්න පුළුවන්. ඒකට එයා සමතේ ඉන්නේ. ඉතින් ඒක ගුරුවරයා කමඨාන් දාට්ටාව අහලා ගෙස් කරන එක. උගා කල් ගියාම තමන්ටම දැනගන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්නකොට මට උතුම් වැටෙන්නේ කොයි කොයි ආකාරයකද? හැපෙන තැන, ආශ්‍රව ප්‍රසවාස වෙනස, දැන් ආශ්‍රවයේ මුලවඳාගේ ප්‍රසවාසයේ මුල එහෙමනම් විපස්සනාට කියලා කෙස් කරන්න පුළුවන්. හිතේ යන ඔය කොයි කනමුත් පටන් ගන්න පුළුවන් ආනාපාන සති භාවනාව. ඒතර ප්‍රශ්න විසඳුනා වෙනවද නැත්නම් ප්‍රශ්න වෙන පැත්තකින් නැගෙනවද? එන්නේ. තාගේ බාහන කරන විදිහට එන්නේ තියෙන ඉතුරු ප්‍රශ්න ටිකක් දෙයි. been a really awful experience I had this morning. For some time I've been looking at emotions while meditating and uh, initially noticed the suffering that it causes and then how it, when I hold on to it, how it gradually goes away. And uh, with time, it was getting less and less, yeah, I, I less and less, the last thing was less and less because I was able to recognize it fairly quickly. And today, for the first time, I understood the association between these emotion, feelings, both physical and mental, and their relationship with intention. So how that relates to karma formation, because the teachers have been telling us that actions with intentions cause karma. And this morning for the first time I really understood that it, now I have to be always mindful all the time so that I can see it in my own experience how it works. But at least I understood and that gave me a lot of joy. You meant karma means K-A-M-A or otherwise desire. You turn up, you use. Karma, karma, MMA. K-A-M-M-A, karma, karma. Uh-huh. Yeah. So, emotional literacy and emotional illiteracy is the two terms now came into meditation world. Many people are illiterate to the, their own emotions. So much so they are illiterate, they can't understand other person. So this is why the today world it is because of the scientific education. People are illiterate to the emotions. So it is a subject now to teach emotional literacy curriculum. It happened after the World, War, the World Trade Center attack. So these people do not have any sense. They are callous. They want to have destruction. So destructive emotions, they are destructing themselves and destructing others. So whatever the technology people are developing, they can destroy. Because they are not concerned about other psychology, others emotions. And they are not concerned, They are own emotion. So emotional literacy and emotional illiteracy, two different terms. So now they are going to introduce as a school subject, emotional literacy curriculum. So Mainland University they have started and uh, Daniel Goldman wrote Emotional Intelligence, very nice book. And they have not coined the term emotional illiteracy as such. But that's where emotional literacy is there, emotional illiteracy is there, but our aboriginals, they are utterly literate. They are living in a gotra, that's a cult group understanding each other just like a same family. But more and more you become civilized, so-called, technological, completely you are illiterate. us say you are going to go inside the room and doing it on the cell phones and the computers and even They are not concerned with others. They want to have their own privacy and ultimately behind the literate. so therefore the person who becomes literate literacy uh, according to one's own meditation is happening in the chittan vasana level. The Buddha mentioned sankittam vajittam, vikittam vajittam, saragam vajittam, viragam vajittam. At that level you find my mind is and his mind exactly the same. Till that we are different people. Kind Pasana level, Vedana Pasana level, we are trying to maximize our own pleasure. <coughs> my private pleasure. Or our pleasure. But when you go to the emotional literacy, you understand everyone, exactly the mind is the same, different bodies. So you can't hurt others. You can't expect someone who was he also in the same boat. Who is superior than me? So emotional literacy make our brotherhood, make the super glue, and mindfulness at the beginning don't do it. Because we are going to solitude. We are going to under a tree. We are going in a forest. So you cut off literally an uh, emotional part. You try to be with my, be with my breath. And when it is developing and diversifying, it slowly, slowly, slowly go into this group meditation sitting and meditation groups kind of thing we are understanding each other. Imagine when we go to the fish market, when you go to the supermarket, when you go to the carnival, to understand people. If you have a full emotional literacy, you will never find fault with them. Because they are emotionally illiterate. නොදන්න දරුවෝ. කය අතර තේරෙන්නේ නැති දරුවෝ what to do? The day you understand, you feel what would have been the first impression of the Buddha after the enlightenment. Everyone was emotionally illiterate. So he taught not to teach. Samveditave. Avega So we are, we are so concerned about my own pleasure, our own pleasure, and it අනිත්තුන්ට එහෙම ගවනක් කමක් නැහැ. ඒක තමයි අපි ඉස්කෝලේ ලුකන්නේ. ඔය තරඟකාරී විභාගවල අඩුවන්නේ ස්පෝර්ට්ස් ලෝකෙට අඳුරන ජය පරාජය බාර ගන්න දෙන්නේ නැහැ. දෙන බෙකාට කියලා ගන්න. විභාගේ ෆෙල් වෙච්චාම අම්ම වහකන. අමර දාතල වහකන. ඉතින් මුන් කොර මුන් කවදද මිනිස්සු වෙන්නේ? ඉතින් මේක ටිකක් පුළුවන් මම මගේ විශ්වාසයක් තියෙනවා මේ මොකද පිටුදී කරිකුලම කතා කරන ඔක්කොම විශ්වාසනවා කොච්චර කරප්ට් වෙලා හිටියත් මේ අර්ථ මේ සබ්ජෙක්ට් එක විදිහට දුන්නාම ආයෙ ෆ්‍රෙෂ් වෙනවා ආයෙ අනිත්‍යමාන වෙනවා ආයෙ අනිත්‍ය කරන්න පුළුවන්. මේක කියන්නේ පර්මනන්ට් ඩැමේජ් එකක් වෙලා නැහැ. මේක නිකන් අර පිටකර වීමක් විතරයි වෙලා තියෙන්නේ. නැත්නම් කියන කේස් හාඩින් එකක් තියෙන්නේ මොකද? ඉගෙන ගන්න විදිහට ප්‍රොසෙස් කරලා. අද මේ අමු පිළිච්ච ඇට කෙලිම කබල දාලා බදලා මැද අමුයි. වට පිට කරලා. ඉතින් මම කොහොමද නැති කාලේ කොහොමද තන්නේ කර වෙලා කියලා කර වෙලා නැහැ so therefore the emotional literacy emotional literacy that is what the buddha says matayata niyaputtang ayika eka putta manakake evam sabba bhutesu as its mother take care of his own son. Likewise, all the living beings. The mother loves the child is even a witch can know. That they are doing, that is not, that is an example. You must have the equal. As soon as we are going to say we are Sinhala Buddha, you they, they are incurable. No communication. So Sri Lanka after the independence, we are in utter rut, patriotism. I am not going against patriotism, I am saying you can still have a patriotic idea, but have the brotherhood. Each and everyone is human, whatever the crime they are doing. So likewise, whatever the crime I have done, I can sympathize myself. Otherwise, we are merciless, we are mercenaries towards our mistakes. So exactly the same, through the same lens we look at others, so we feel like Muruga Sanghassata vai, Muruga Sanghassata means Murugiruva. Everyone happy like enemy. Everything happy like a weapon. Fighting, fighting, fighting, fighting. So emotional literacy, uh, one term we, on this trip only I found it. Now I am reading, reading, reading like anything. Because I, I read uh, emotional intelligence, that is emotional literacy. Other, if you wish to be a top class scientist, you must be illiterate person, emotionally illiterate person. You must not have any kind of emotional intelligence. You must be blind eye to the others and you maximize your chunk, your lion share. But when the meditation happens, when the sorry, mindfulness happens, ultimately you feel I am also uh, part and parcel of the world. I am also one drop in this ocean so how can I develop one upmanship? So it is a very, that's the way we become universal, that's the way we connect into the world. Otherwise it becomes a private meditation. But whenever you try to understand emotional literacy or emotional intelligence, you see what the kind of blinkers we have fixed, just like for the horse. We never look here and there. But it is a must for a beginner. It's a must. But later only your blinkers will be slowly getting out of that. That is the starting of vipassana. In the Maori, in the British land, land and in New Zealand. Okay. This is, a, uh, this is a parallel example when the Britishers landed in New Zealand and this land was inhabited by Maoris. Before that, they are But the Maoris, there's, <clears throat> there's, a, <clears throat> there's a very strong culture, cultural bond, bondage between their families, Mokapuna, Munugura, myself, and my parents, and my so and so forth, and the dead ones, all in line. So even when they enter uh, the Maori temple, they stand in the doorway, first they look this way, and they look that way, meaning they are looking at the Mukapunas, that is their Munuguras, and, and so forth, and they are looking out of the window to look for their ancestors. And when the British came, they demanded land. Uh, they said, we're going to make this country beautiful. We want to grow things and all that. Okay, take anywhere, any land. But the Maoris actually meant, what Maoris meant was, I'm, because you are going to give us a gift of civilization and, and, and fruits and vegetation and all that. We are giving you the land, that's fine. But the British mistook, misunderstood this, meaning that if you give us the land, we are going to be the owners of the land. But the Maori concept is you can own in land as long as you use it for the purpose that the land has been given to. As soon as you finish the usage, you have to give it back to me. So this was gravely misunderstood in their translation of the agreement between Maoris and Britishers, and there was a lot of, this was among one of the mistakes, but there was a lot of uh, wars between Maoris and Britishers. The best example was when we were in Napier, the Napier hospital was gifted to Maori, sorry, gifted to Europeans by Maoris, to build a hospital. So later on, I think about 10 or 10 years or 10 or 15 years back, they built a new hospital in Hastings. So that original hospital buildings and everything was still there. The Maoists, the government decided, now we understand we have to give it back to Maoris because it has been there for zillions of years, so number of years, so this really emotional literacy where you have to understand what the Maoists are thinking, how the Maoists are thinking. So, you know, they, now they begin to actually understand how Maoists think and there are a lot of treaties being sorted, land is given to them and so forth. Just to give you an example. So when the King Prince Vijay landed in Sri Lanka, owners were queen. Queen Hamud, so he, he, they killed him. Yeah. And we are very proud, we are killing English Buddhists. we are very proud, so one day our nation must be eradicated. We have to expect it if you are, um, if you are so proudly talking about we took Queenie and killed everyone with the help of Queenie, ultimately killed Queenie. finish. This is our proud, this, is, this is our proud uh, history. So likewise, whenever you are going there, the winners write the history. Winners write the history, but that is not the justifiable. So therefore, when you try to come back to the human mind, you come to the, uh, I, I call it uh, sense unrelated kind of a consciousness, that is uh, anindriya the vijnani, then you find everyone is the same. Language we are using for our you benefits. It's, it is not a mistake, it's a conspiracy. It is not a mistake. It's a planned thing. It's America. There's a one province. They were shouting, telling that don't give visa for the, the Cuban and other Mexican people. So they are in a, they are in a campaign. And the Red Indies, the inheritance person, the American original person is pushing a cart with a child. And he says, he do not have a loudspeaker, he says, you bloody fellows, your flag is red with my um, ancestors' blood. Who gave you visa for you? Now you are claiming you have the rights to visa. Get out. Get out. We are the real owners. And every the American ladies are shouting and overpowering oh, One American says, I am happy, brother, you have the guts to tell the truth. This is the reality. So therefore, civilization, they have authority, they have the veto power, they have the communication, so bulldoze everything. And therefore, if we have emotional literacy, you find the people are naturally good. Association make you a day. අසීව නාට්‍ය බාලා. කීයක් දීලා හරි කමන්නේ ලොකුදාන් කියන කාලේ කිව්වේ භවනා නොකරත් කමන්නේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්නේ. භවනා කරන පිරිසක් එක්ක හිටියත් ඇති භවනා නොකරත් ඇති මොකද මේ ভাইබ්‍රේෂන් එක කන්ටැජියස්. අපි කරන්නේ පුළුවන් තරම් වේදන් කරලා මුද්දට භාවනා කරලා කියලා අකොඩකට බයින ආයතනයක් කක්කම කක්ක කට්ටියකට ඒකම කියන බලන්නෝ භාවනා හරියන්නේ නැහැ හරියට එතන භවනා හරියනවා. දවසේ වැඩි වේලාවක් ඉන්නේ රේවනාච බාලණන් කියවට රේවනාච බාලණන් කියලා ඉන්නේ. ඒක රාත්තල් ගහන්න දාන්න බෑ. ඒක තරම් කොමන් සෙන්ස් කියන්නේ. So whenever you feel අර මයින්ඩ් එක ඇතුළට ඇතුළට යනකොට අනිත්‍යපත් විඥාණයට ගියාට පස්සේ we are sharing the universal unconscious. That idea presented by Carl Jung. It all when we penetrate the conscious mind, when it becomes anindriya patipada, you go to the, not the tip of the iceberg, you go to the iceberg suddenly. There we are the same. That's why we can talk and we can share each other. But often we are on the tip of the iceberg. So we are, we find separate, you are not me, you are female, I am male, and blah, blah, blah, blah. So much of fighting. So the day we try to understand the brotherhood, called Sabramantari, we understand, we, we have no much of friction, no communication problem. But today is the top in the information uh, technology, that's the worst type of the human history. Worst of the human history because everyone is losing the emotional literacy. This computer, science and everything is killing. Killing other brotherhood, killing other feeling yeah, everything becomes money, everything becomes legal, everything becomes authorized. So in our ancestors, there's nothing in Buddhism, in, in monks, there's nothing written. Everything is theoretic, I like or I don't like, that's it. No, no signatures, nothing, they all nonsense. They get together, decide, finished. There's no one to threat, challenge. So we can live that in that way as meditators we can have our own mutual understanding, trust each other, then we feel so much like a super glue. Even we are coming from different parents and different cultures, we feel the same. Mundari to that started after the end of the season, he says now you all are going back to the different countries. And as far as you are be mindful, as far as you are vigilant, we are in, living in the same moment, same place, we are, we are Dhamma relatives. So, Today, when we are mindful, we are contributing to our relationship, our uh, friendship. So each, each and every moment you must be mindful. Then we are Dhamma family. Now time up. We hope there are no written questions, there are no other questions to so we are going to sum up the question and answer session. We will be meeting again at 3.30 for a sitting. We will be meeting here. Thank you very much for your participation.